කරන භාවනා වැඩපිළිවෙලක පළවෙනි දවසේ පළවෙනි ප්‍රශ්න විචාරාත්මක වැඩපිළිවෙලක ආරම්භය ලබා ගන්න බලාපොරොත්තු වෙන්නේ අලුත් අය සම්බන්ධ වෙන නිසා මම කැමති විනාඩියක දෙක විතර වගේ පොඩි මතක් කිරීමක් කරන්න. අපි මේ වැඩපිළිවෙලට නැත්තම් මේ භාවනා වැඩමුළුවට සම්බන්ධ වෙන අයට සංවිධානයේ පැත්තෙන් මේ වෙනකොට සංග්‍රහ නැත්නම් උපස්ථාන තුනක් කරලා තියෙනවා. එකක් තමයි මූලික කමඨහන උපදේශ ලබන්න අවස්ථාවක් දීලා තියෙනවා. දෙක සීල් සමාදන් කරවලා තියෙනවා. තුන වැඩමුළුව පවත්වන වෙලාවේදී පැවතිය යුතු ඇතතුම් පැවතුම් ගැන මතක් කරලා දීලා තියෙනවා. ඉතින් ඒවා මෙහින් කරන උපස්ථාන. ඉතින් අපි කරන්නේ අපි මේ ඉන්න කාලේ සාමූහික වශයෙන් සහ පෞද්ගලිකව මේක උපරිම කාලය ලබා ගැනීම සඳහා. ඉතින් යම් කිසි කෙනෙකුට මේ මූලික උපදේශ සම්බන්ධව ඒ අහන අවස්ථාවේදී වැටහින් නැති කාරණාවක් හෝ විස්තර දැනගත්තොත් හොඳයි කියලා හිතෙනවා නම් අපි මේ දැන් පටන් ගන්න හදන ප්‍රශ්න විචාරතක වැඩපිළිවෙලෙදී මේ ප්‍රශ්න මතු කරන්නයි කියලා මම ඉල්ලා හිටිනවා. දෙක තමන් සමාදන්ව රකින්න සීලය සම්බන්ධව අපහැලිකමක් එහෙම නැත්නම් විස්තර දැනගන්න කැමති නම් ඒ නොදැන සිල් රකින්නට වැඩිය ඒක මේ වෙලාවට ප්‍රශ්න කරන එක බොහොම හොඳයි. නැත්තම් අපි සිල්පද අපිට කරදරයක් බරක් කරගන්නවා. තුන්වෙනි එක මේ වැඩමුළුව පවත්වාගෙන යන වෙලාවේදී කාලසටහන ඇතුළු ඒ අවතුම් පැවතුම් සම්බන්ධව කවුරු හරි දැනනවත් අපහසුතාවටපත් වෙලා තියෙනවා නම් ඒ අපහසු දිගේ මේ වැඩ පිළිවෙල ගෙනියන්න බෑ. ඒ කෙනාගේ චිත්ත විවේකයට බාධා වෙනවා. එහෙම මේ පනවල පටවල තියෙන නීති මතින් උපදේශ විවක්තා මතින් අවතුම් පැවතුම් මතින් කවුරු හරි වෙහෙතරපත් වෙලා තියෙනවා නම් හෝ එනත ඒව පිළිබඳව විස්තරයක් අවශ්‍ය නම් හෝ ඒව පිළිබඳව යෝජනාවක් තියෙනවා නම් කරුණා කරලා මේ වෙලාවේදී මේ මේ පොදු ප්‍රශ්න විචාරාත්මක වැඩ පිළිවෙලට සම්බන්ධ කරන්න කියනවා අපි එතකොට ඒක ධර්ම සාකච්ඡාවක් බාටපත් කරගන්නවා එතකොට ලැබෙන ආනිසංශය තමයි අදාළ කෙනාට මේ ප්‍රශ්න යොමු වුණාට පස්සේ එකිනෙකා අතර කතාවේ වෙන්නේ. එහෙම නැතුව තවත් භාවනා කරන කෙනෙකුට මේ ප්‍රශ්න කියන්න යන්න එපා. ඒ කිසිම කෙනෙක් ඒකට සුදුසුත් නෙවෙයි. ඒවලට උත්තර දෙන්නත් බෑ. වෙන්නේ මොකද්ද? ඒකට අනිත් එකාට කාදයක් වෙනවා. නිසා කාටවත් ප්‍රශ්න තියෙනවා නම් මම හිතනවා වැඩ සංවිධානය කරන පැත්තෙන් පියාමන්ත අපිත් එක්ක නිතරම මෙතන ඉන්නවා. විජේරත්නායක මහත්තයා ඉන්නවා, ශීලා ඉන්නවා. මට මේ හිතුණට මම මේ කියන වෙන කවුරු හරි ඉන්නවා ඒ ඇත්තන්ට මතක් කරනවා මිස වෙන තැන් වලට කියන්නත් එපා ඊට වැඩිය හොඳයි මෙතන සභාවට කියනවනේ ඒකට අනික් අයටත් ඒ ප්‍රශ්න සාකච්ඡා කරන්න පුළුවන් වෙනවා ඉතින් ඒ ටික කියමනෙන් අපි එකිනෙකා අතර පවතින අන්තර කතාවල් නතර වෙනවා මොකද අනිත් අනිත් වෙලාවේ කතා කරන්නේ ඇයි කියලා අහපම කියනවා අපි මේ ධර්ම සාකච්ඡා කරනවා කියන්නේ අවශ්‍ය නැහැ දැන් ධම්මජීව හඳුගේ එළිය පිටින්ම ඉන්නවා ඔයගොල්ලන්ට කාටවත් බලයක් නැහැ. තව කෙනෙක්ගේ ප්‍රශ්න අහන්න හෝ කියන්න. එතකොට වෙන්නේ අතුරු කතා. බිනිදහතර කර්ම වෙනවා. ඒක නිසා ඒ අර කියපු මූලික කර්ම තුන අමතරව වෙන විශේෂ යුතු කාරණාවක් තියෙනවා නම් මේකට එකතු කරා. තුන්වෙනි එක තමයි Tamange කමඨාන් සුද්ධ කිරීම සම්බන්ධව පොදු කමඨාන් සුද්ධ කිරීම සම්බන්ධ වශයෙන් මෙතනදී ප්‍රශ්න ඉදිරිපත් කරන්න පුළුවන්. ඉදිරිපත් කරහි ක්‍රම දෙකක් තියෙනවා. එකක් තමයි ලිඛිතව ප්‍රශ්න පෙට්ටියට ඉදිරිපත් කරන්න පුළුවන්. ඉංග්‍රීසි මාධ්‍යයෙන් හෝ සිංහල මාධ්‍යයෙන් ප්‍රශ්නයක් ඇත්තේ නැහැ. ප්‍රශ්නය අහන මතුවෙන මාධ්‍යයෙන් විතරයි මම බලාපොරොත්තු වෙන උත්තර දෙන්න. එහෙම නැත්නම් සභාව යන අතර වාරේ කාට හරි මයික් එකට කතා කරන්න පුළුවන්. එතකොට පුළුවන් ඒ ක්‍රම දෙකකින් මේ සභාවට නැත්නම් සාකච්ඡාවට සම්බන්ධ වෙන්න ඉතින් මේ ටික මම මතක් කරන්න විශේෂයෙන්ම අලුතෙන් ඇවිල්ලා ඉන්න අයගේ පහසු පිණිස වෙයි කියලා හිතලා ඉතින් දැනට මම හිතන්නේ ලිඛිත ප්‍රශ්න ඉදිරිපත් කරලා තිනවා අපේ විජේ මහත්තයා සූදානම්ින් ඉන්න ප්‍රශ්න ඉදිරිපත් කරන්න අපිට ලාල් මහත්තයත් ඉන්න ඕන නම් අපිට සාමිත්ව වැඩිට දක්වයි ඒක නිසා අපි ආරම්භ කරන්න බලාපොරොත්තු වෙන්නේ අපේ ප්‍රශ්න විචාරාත්මක වැඩපිළිවෙල අපි ආරාධනා කරමු ලිඛිත ප්‍රශ්න සභාගත කරන විදියට. අවසරයි ස්වාමීන් වහන්ස පළවෙනි ලිඛිත ප්‍රශ්නය ගරු ස්වාමින් වහන්ස පරයන්ක භාවනාවේදී ආනාපානසති භාවනාවක් කරන විට හුස්ම කීපයක් සතියෙන් බලා සිටිය හැක. නොදැනුවත්වම සිත පහතසඳන් අරමුණු කරා යෑම නිසා ආනාපානසති භාවනාව කිරීමට නොහැකි වේ. සමහර විට භාවනාව ඊට දුෂ්කර කාර්යයක් සේසිතේ. ඒ නිවත් වී භාවනාව හොඳින් කරගෙන මෙම භාවනා වැඩමුළුව අවසන් වීමට පෙර හොඳ සමාධි ධානය තත්වයකට සිතපත් කර ගැනීමට උපදෙසක් පතමි. අරමුණු කීපය සඳහන් කරලා තියෙනවා. වර්තමාන අනාගත සිතුවිලි කරා සිත යාම නිසා ඇතිවන බාධාව අතපය එක විදියට තබා ගැනීම නිසා ඇතිවන ප්‍රබල ශාරීරික වේදනා අනාගත අපේක්ෂාවන් නිසා ඇතිවන බාධා පරහන් ඇතුළේ too many hopes හතරවෙනි එක වරින් වර එන නිදිමත නිසා බාධා ඇතිවේ. ඊළඟට පහසුවෙන් කළ හැකි විදර්ශනා භාවනාවක් ගැනද කමඨහන් දේශනා කරන මේ ඉතා ගෞරවයෙන් ඉල්ලා සිටිමි. ත්වන් සරණයි. මේකට උත්තරය දෙතවරයි. එකක් තමයි ඒ අපහසුතාව ලයිස්තු ලියන්නේ ඉස්සලා කියන විදිහට පහසුවෙන් හිත සමාධිගත කරගෙන විවේක වෙන තැනක් ඉල්ලනවා මේක හොඳට මතක තියාගන්න සීල දෙනා මේක සමාධි භාවනා අවස්ථාවක් නෙවෙයි. සමාධි ඉස්සර කරන්න ගත්තොත් අන්තිම දවසේ කොහොම ප්‍රශ්න යනවා. මේක විපස්සතිය ඇති කරන ප්‍රශ්නයක් විතරයි. ඒ නිසා ඊට පස්සේ කියන කරදර පහෙන් පෙන්නලා තියෙන සතිය පිහිටලා තියෙනවා කියන්නේ. දැන් මට කරදර තියෙන බව දන්නවා. වේදනාවක් තියෙන බව දන්නවා. හිත දුවන බව දන්නවා. ඉතින් ඕක තමයි සතිය කියන්නේ. ඉතින් ඕකදී සමාධියට යන්න ගියාම ඉතින් නහය මෙහෙන් අල්ලන්න පුළුවන් වටින් අල්ලන්න ගියා වගේ කරදර වෙනවා. ඒ නිසා මුලින්ම මතක තියාගන්න උපදේශපන්ති පළවෙනි උපදේශය මතක් කරන්නේ මේක සතිය පිහිටවන්න ගන්න වැඩමුළුවක් මිස ඔයගොල්ලෝ ඉල්ලන සමාධියක් දෙන්න මයි ළඟ නැහැ. ඒ කියන්නේ මම අනුගම්භාවකුත් නැහැ. හැකියාවකුත් නැහැ. මයි ළඟ තෙතමනියකුත් නැහැ. ඒක මම කියනවා මේ වැඩමුළු සංවිධානය කරන සංවිධායකක විනා සංවිධානයට මම ඉදිරියට බලාපොරොත්තු වෙන්න දෙන්න බලාපොරොත්තු වෙන එක වගකීමක් තමයි මේ පිරිසට කියන්නේ මේක මේ සමාධිය ඇති කරන්නවක්වත් ඒ මොකක්වත් නෙමෙයි සතිය ඇති කිරීම සඳහා කරන ප්‍රශ්න එක දෙක කමඨහනක් සුද්ධ කරන්න වාතාව ලියන්න ඉස්සෙල්ලා කමඨහන් සුද්ධ කිරීමේ කොලේ බලලා ඒ විදිහට ඉරන මිසක්කා මෙව්වට උත්තර වෙන්න හේතුව මූලික උපදේශ පන්තියේ පළවෙනි වාක්‍ය අහලා නැහැ දෙක කමඨාන සුද්ධ කිරීම සම්බන්ධව කියන කොලේ කියවලා නැහැ. තුන මේ චීන කඩේට ගිහලා ජපන් කෑම ඉල්ලනවා. මේ නෑ. මේ අපි සමාධියක් දෙන්නම් කියලා මම ඉල්ල හිටනවා මේ වාක්‍යය මේ දුෂ්කරතා ලයිසුර ඉස්සලා තියෙන වාක්‍ය පොඩ්ඩක් කියවන්න. ඒකේ තියෙනවා පටලවිච්ච තැන. මේක අදාහපු එක හොඳයි. හුඟව දෙනෙක් මේ ප්‍රශ්නේ අහන්නේ යන දවසේ. සාංශي අන්දිසලා කමටහනක් දෙන්න බැරිද කියලා අහනවා. මට වහකණ්ඩ හිතෙනවා දැන් දවස් 6ක් භාවනා කරලා යනකොට අහනවා මේ යන්න කිට්ටු වෙලා දැන් නම් දවස් 6 ඉවරයි කමටහනක් දෙන්න බැරිද ස්වාමීන් වහන්සේ කියලා. පොළොව පලානේ යන්න හිතනවා. ස්වාමීන් වහන්සේ ලයිස්තුද ලයිස්තුට ඉස්සලා වාක්‍යය. ඉස්සෙල්ලා පහත් සඳහන් අරමුණු කරා යෑම නිසා ආනාපාන සති භාවනා කිරීමට නොහැකි වේ. සමහර විට භාවනාව ඉතා දුෂ්කර කාර්යයක් සේ සිටේ. ඔය කියන එකට ඉස්සල වාක්‍යය. ඔය කියපු වාක්‍යයට ඉස්සල වාක්‍යය. පටන් ගන්න. පරයන්ක භාවනාවේදී ආනාපාන සති භාවනා කරන විට හුස්ම කීපයක් සතියෙන් බලා සිටිය හැකිය. නොදැනුවත්ම සිත පහස සඳහන් අරමුණු කරා යෑම නිසා ආනාපාන සති භාවනාව කිරීමට නොහැකි වේ. සමහර විට භාවනාව ඉතා දුෂ්කර කාර්යයක් සේ සිටේ. ඒ නිවත් වී භාවනාව හොඳින් කරගෙන යෑම මෙම භාවනා වැඩමුළු අවසන් වීමට පෙර හොඳ සමාධි ධ්‍යාන තත්වයකටපත්. ඔන්න ඒකයි ඔන කරන්නේ. ඒ ඔය හිතට එන දේවල් මගහැරලා සමාධි ධ්‍යාන තත්වලට යන හැටි කියලා අහනවා නම් ඒ කියන්නේ මේ කඩේ ඔය බඩු නැහැ. මේක සමාධි ධ්‍යාන තත්වලට යන්න කරන භාවනාවක් නෙවෙයි. ඔය තියෙන කරදර ටික තමයි දුක්ඛ සත්‍ය කියන්නේ. ඕක මගහැරලා කොහේ යන්න හදනවද කියලා මට තේරෙන්නේ නැහැ. ඒ නිසා ඒක ඇවිල්ලා තියෙන්නේ. බලන්න ඒ තියේදී පුළුවන් ද සීදී විනාශා ගන්න නැතුව හිත gedera යන්නේ නැතුව අල්ලපු ගෙදර මිනිහට බනින්න නැතුව උග දරාගෙන ඉන්න. ඔයි කියන කාරණා පහෙන්ම තියෙනවා සතිය පිහිටලා තියෙනවා කියන්නේ. මේක ප්‍රතික්ෂේප කරන තාක්කල් අපි ප්‍රශ්නේ පැන යන්න හදන්නේ. අපිට ඕන කරන්නේ නැහැ ඒකක්. අපිට ඕන කරලා තියෙන්නේ මේක තියේදී අපිට ඒකත් භාවනා කරනවා. අනිද්දත් භාවනා කරනවා. අනිද්දත් දානසට සමාධි සහ ධ්‍යාන නෙවෙයි අපේක්ෂා කරන්නේ. මේ අපේ හිතට විහිං අරමුණු නොදුච්චහම අරමුණු හිත අල්ලන්නෙම දුක්කඳක්. කය වේදනයි. ඕනේ අරමුණේ හිත හිටින්නේ නැහැ. වින අරමුණ වෙනවා. අතීතයට දුවනවා අනාගතයට දුවනවා. ඒ කියන්නේ හිතට මොනවා හරි අච්චු කෙරුවේ නැත්නම් හංගඩු ගැහුවේ නැත්නම් එයාගේ වැඩේම අහල පහතින කුණු අරගෙන අනාගෙන ප්‍රශ්න කර කර ඉන්න එක. මෙන්න මේක තමයි හිතේ ප්‍රകൃතිය කියලා තේරුම් ගත්තා නම් මුළු වැඩමුළුවම සාර්ථකයි. අපිට දැන් හාන්න නැහැ. තනකොළ කපන්න නැහැ. හරක් බලන්න නැහැ. මොකක්වත් නිකන් ඉඳ තියෙන්නේ. ඒකට බලන්න හිත අල්ලන දේවල්. ওই විනෝඩ පිටිපස්සේ කෙවිතක් යන ගහලා වැඩ ගත්තා නම් කවුරු හරි ගිහිල්ලා එතකොට අපි කියනවා අයියෝ බලන්නකෝ දහසකමක් හම්බෙලා තියෙන විවේකයක් නැහෙනේ. විවේක දීපු ගමන් බලන්න හිත අල්ලන්නේ මොනවද කියලා අල්ලන්නේම දුක. අන්න ඒක හොඳට වාර්තා කරන්න මගේ හිත භාවනා කරනකොට ආනපනෙ ටිකක් ඉන්නවා ඊට පස්සේ හිත ඉරුවට යනවා. ඊට පස්සේ කය වේදනාව. ඊට පස්සේ අන්තිතනාගතට යනවා. ඒලයි ස්තුතියිනවා. මේක ඉතින් ඒ කියන හොඳටම සතිය පිටුව. මගේ එකම ඉල්ලීම තමයි මේ தත්ත්වයටදී හෙටත් භාවනා කරගෙන යන්න පුළුවන්ද? පුළුවන් නම් ධෛර්යය කියන්නේ ඕකට, ශ්‍රද්ධාව කියන්නේ ඕකට, සතිය කියන්නේ ඕකට. එතකොට ඔය ඉල්ලන සමාධි ප්‍රඥා ලැබේ. මේක මගාරවල යනවා කියලා කියන්නේ යන්න ක්‍රම තියෙනවා. තැබෑරුමකට කියන යන්න පුළුවන්. පිළිවිට එපා. එතන ඉසි දූර්තේ සූදුව කුඩු මත් බෙහෙත් ඇනස්තීසියා ඔක්කොගෙම යන්න පුළුවන්. ඒකක්වත් මේ අපිට ඕන දෙන්නේ මේ වැඩක් නැතුව හිතට විවේක දුන්නොත් එයා අත ගන්න මොනවද කියලා බලන්නකො. ඒක එතකොට අපිට තේරෙයි අපේ හිත කොච්චරක් දුකද හොයන්නේ කියලා. ඉතින් ඒක ඒකට මුහුණ දෙන්න. ඒකට මුහුණ දෙනකොට මේ තත්ත්ව කරගෙන යන්න බැරි නැත්නම් දරා ගන්න බැරි තත්ත්වයක් තියෙනවා නම් අපි ඒකට පුළුවන් විදිහට පිළියම් කරනවා. දරා ගන්න පුළුවන් නම් ඒ දැරිල්ල තමයි අපි මේ තපස කියලා කියන්නේ භාවනා කරනවා කියලා කියන්නේ දුක්ඛ සත්‍ය අවබෝධ කරනවා කියලා කියන්නේ ඒකට මුහුණ දෙන එක තමයි අපි මේ සීළු වැඩ බහා තබලා චේතනාපූර්වක මොනවත් නොකර එන දෙයට ඉන්න ඇරලා කියනවා හිතට මොකද්ද ඔන්න උඹේ හැටි නිකන් ඉන්න දුන්නොත් ඔබ මොකද කරන්නේ යෝගේ තියෙන කරදර සේරම ඇදගෙන මේක ප්‍රශ්නයක් ඇති කරගන්න. ඒක දිහා බලන්න. ඊට වෙන කෙනෙකුට බලලක් වැඩකුත් නැහැ. ගියාට පස්සේ බලල වැඩකුත් නැහැ. එන්නේ ඉස්සල බලල වැඩකුත් නැහැ. අස්පනා අපිට මේක එනකොට තමයි තේරෙයි මේ දුකේ හිතේ ස්වභාවය තමයි මොනවා හරි දුක් දෙන දෙයක් ඇදලා දාගෙන ඒ වෙලාවේ තියෙන විවේකයට හිත යන්නේ. මේ දුක් දෙන අන්න ඕක දකින්න තමයි අපි මේ භාවනා කරනවා. කියන්නේ විශේෂයෙන්ම විපස්සනා භාවනාව. කියන්නේ හැබැයි මේක කියලා තියෙනවා ලේසියෙන් විපස්සනා භාවනා ක්‍රමයක් අල්ලලා දෙන්නේ කියලා. ඒක නම් මම දන්නේ මේක දුෂ්කරයි කියන එක බුදුසසුනගේ ශ්‍රී මුඛේ දේශනා කරලා තියෙනවා. දුෂ්කර වුණාට දරන්න පුළුවන් නම් දිනුවක් තියෙනවා. ඒක නිසා මම කැමති පළවෙනි ප්‍රශ්නේම අපිට මුළු සභාවටම අදාළ කාගේ හිතේ තියෙන කියා ගන්න බැරි தත්ත්වයක් අපි මේ සාකච්ඡා කරන්නේ. ඉතින් ඒ නිසා හොඳට මතක තියාගන්න අපි මේ ඇවිල්ලා තියෙන්නේ ප්‍රශ්න වලින් පැනලා යන්න දෙන්නේ. පුළුවන් තරම් ප්‍රශ්න දිහා බලන්න. ඒක නිසා පල්ලෙහා තියෙන කාරණා ලයිස්තු කරලා තියෙන කාරණා හොඳට මතක තියාගන්න. ওই කියන්නේ සතිය එළබිලා. ඔන්නේ එළබිච්ච සතියෙන් කොච්චර වෙලා මේක දකින්න කැමති දෙන්නේ වෙන්න පුළුවන් කොච්චරලා පවත්වන්න පුළුවන්ද කියලා හෙටත් ලියලා දාන්න හැබැයි අර වගේ සමාධි ධ්‍යාන දේශික්‍රම ඒක නම් ලැබෙන්නේ නැහැ කියලා මම ප්‍රකාශයක් වශයෙන් කරනවා මේ වෙලාවේ. අපි යනවා ඊගා ප්‍රශ්නට. ගරු ස්වාමීන් වහන්සේ මම වසර ගණනාවක සිට ආනාපාන සති භාවනාව කරමි. මුලදී භාවනාව දිනෙන් දින දියුණු වන සැටි දැක්කෙමි. නමුත් දැනට වසරක පමණ කාලයක සිට භාවනාව ඉදිරියට යාමකට වඩා එකතැන කරකැවෙන බවක් සිතේ. මම පරයන්කයට වාඩි වී ආනාපානයට සිත යොදමි. විනාඩි 5කටත් වඩා කෙටි කාලයකදී ආනාපානය හොඳටම තුනු වී ගොස් ශරීරයේ කිසිම දැනීමක් නොදැනී ගොස් මනසට පමණක් සිත යොමු වේ. මෙතනදී සමහර විට සිතුවිලි පහළවන බව දැනගනිමි. සමහර විටදී සිතුවිල්ලක් පහළවන බවට පෙර නිමිති දැනගනිමි. කලාතුරකින් සිතුවිල්ලක් දිගේ යන අවස්ථාද නැත්තේ නොවේ. විටක පිටත සිට ශාරීරිය දෙස බලා සිටින්නටද පුළුවන්. අතරමැද ගැඹුරු නිහඬ අවස්ථා පසු කෙරේ. මුළු සිද්ධියේ වෙනස්කම් හා අනිත්‍ය බවද මට කළ හැකි කිසිම දෙයක් නොමැති බවද අත්දකින අතර එහි අනිත්‍ය බවට වඩා එම දැනීම ලබන්නේ නිහඬ බව බිඳගෙන එන සිතුවිලි බව ප්‍රකටව දැනේ. නමුත් නිහඬ ගැඹුරු තැන අත්දකින්නේ සිතුවිල්ලක් නොවන වෙනත් දැනීමක් යයි සිතේ. මුලදී මේ සිද්ධි බොහෝ විවිධත්වයක් ලබා දුන්නත් දැන් එහි නීරස බවක්ම දැනේ. සමහර විට නිදි නොනිදි අතර අවස්ථාද එළියට පැමිණි පසු පමණක් එවැනි අවස්ථා පසු බවක්ද දැනගනිමි. බොහෝ උනන්දුවෙන් මෙවැනි නිදි නොනිදි අවස්ථා වලට අවදිව සිටින්නට උත්සාහ කළත් අංශු මාත්‍රයක පමාවෙන් එය ගිලිහි යයි. බොහෝ විට පරයන්කය විනාඩි 50කට සීමා වේ. ඉන්පසු නැවත හුස්ම වැටෙන බව දැනෙන්නට පටන්ගෙන මුළු ශරීරයේම දැනීම ඇති වේ. ලද සැහැල්ලුව තවත් පැයක් පමණ පවතී. සක්මන් භාවනාවේදීද මුළු යටිකයේම චලන දැනෙන අතර සමහර විට එම චලන දෙකක් අතර ඊට කුඩා ඉඩකදී සිතුවිලි පහළ වී නැවතත් පාදයේ දැනීමට සිත පැමිණේ. එම සිතුවිලි වල කාලය ඊට කෙටි නිසා එය කරදරයක් නොවේ. පසුගිය වසර පුරාම මේ ආයුරින් අත්දැකීම් ලැබමි. සිතුවිලි පැමිණීම් දැනගැනීම් හෝ නිහඬ ගැඹුරු අවස්ථා ගැන විශේෂ කැමැත්තක් හෝ අකමැත්තක් සිතේ ඇති නොවන අතර නිින්ද ගියාසේ දැනෙන අවස්ථා ගැන කුඩා පසුතැවිල්ලක් ඇතිවේ. මගේ භාවනාව තවදුරටත් ඉදිරියට කරගෙන යාමට උපදෙසක් පතමි. මේකෙත් අර වාක්‍ය දෙක තුනක් තියෙනවා නිගමන වාක්‍ය. මගේ භාවන එක තැනක නතර වෙලා තියෙනවායි කියලා. ඒ වගේම නීරස වෙලා තියෙනවා කියලා. ඒ දෙක විතරයි මම කතා කරන්නේ. අනිත් ටිකනම් අහනකොට බොහොම සතුටුයි. බොහොම හොඳයි මගේ පැත්තෙන් බලනකොට. ඉතින් මේක මේ ඉදිරියට යන්න හදනවායි කියලා කියන අදහස් වෙනවා. මේක මේ ලැබිලා තියෙන தত্ত্বය පිළිබඳ සතුටු නැහැ කියන්නේ. ඉතින් බුදුරජාණන් වහන්සේගේ වචනෙන් කියනවා නම් බුදුරජාණන් වහන්සේ සඳහන් කළ තුන අපි සංසාරයට යන්නේ රාගය නිසා. එතකොට අපි මොනවද කරන්නේ? කොහොමද මේකට පෙළඹෙන්නේ? කොහොමද මේකට යෙද වෙන්නේ කියලා අපි දන්නේ නැහැ. රාගයේ විසින් අපි අදගෙන යනවා. බුදුජානනාතික ප්‍රතිපදාව අපිට හම්බෙන්නේ විරාගය. විරාගය කියන්නේ කම්මැලිකම. එපා ගතිය, නීරස ගතිය. උනන්දුවක් නැහැ. අසරණයි. අනාතයි. සැකමුසුයි. ඉතින් අපි ඒ මේ රාගයේ විරුද්ධ පැත්ත මේ ඇතිලා තියෙන මේක සැකමසු බව වශයෙන් බලන්නේ නැතුව මේ භාවනා ප්‍රතිපදාවේ ප්‍රතිඵලයක් විදිහට බැලුවොත් එහෙම නැත්නම් මේ විරාගය තමයි ඇති කරලා දීලා තියෙන්නේ බුදුරජාණන් වහන්සේ දේශනා කරන විරාගෝ සෙට්ඨෝ ධම්මාන සියලු ලෝකේ තියෙන ධර්මයන් අතර ශ්‍රේෂ්ඨම ධර්ම විරාගය. ඉතින් මේ ලැබිච්ච විරාගයට මේ gedara මනස වෛර කරනවා. පටලවලා අවබෝධ කරනවා. මේ හුද්ධි කලාවට පාළු ගතිය කිව්වොත් මේ පිරිච්ච ගතියට අතපල්ලේ වදින රහින් අහින් කෙරුවා මම නිකමෙක් උණයි කියලා කිව්වොත් ඒකට බේත් නැහැ. ඒ කියන්නේ අපි භාවනාවට බහිනකොට මේ දුක්ඛ සත්‍ය අවබෝධ කරන පැත්තෙන් හෝ ඇති හැටි දැක් ගන්න අදහස කියන එක නැත්නම් සම්මාදීච්ඡය කියන එක නැතුව බහව බැස වගේ පේන දේ. නමුත් ප්‍රතිපදාව හරිය නිසා පේනවා බොහොම තීතිවිලියක් නැති එහෙම නැත්නම් අරමුණුත් නැති තැනකට ඇවිල්ලා තියෙන මේක තමයි බුදුරජාණන් කියන්නේ අරමුණු ඇති තාක් කෙලෙස්. හිතවිලි ඇති තාක් කෙලෙස්. කම්පන ඇති තාක් කෙලෙස්. චංචල ඇති තාක් කෙලෙස්. ඉන්ජන ඇති තාක් කෙලෙස්. ප්‍රපංචන ඇති තාක් කෙලෙස්. ඉතින් කම්පන චංචල ඉන්ජන ප්‍රපංචන නැති තැන කියලා කියන්නේ අපේ දක්ෂකම නෙවෙයි බුදුරජාණන්සේගේ දක්ෂකම. ඉතින් ඉතින් කියලා ඒක 15කට ගණන් ගත්තට පස්සේ මේ මොබේතක් බේතක් හොයන්න බෑ. ඒ කියන්නේ අපි භාවනා කරන්නේ මොකොතෙන්ට යන්නද කියන එක පිළිබඳව දෘෂ්ටිමය ප්‍රශ්නයක් එහෙම නැත්නම් යෝනිසමනිකාරී ප්‍රශ්නයක් තියෙනවා. මේකට එකම උත්තරය දෙන්නේ සාකච්ඡාව විතරයි. සාකච්ඡා කළා අනිත් දවසේ බලාගෙන යන්න මේ ඇති වෙන මේ පාළු ගතිය තමයි විරාගය කියන්නේ. ඒක මම උපයාගත්ත දෙයක්. හැබැයි මට පුළුවන් ඉපෙවට පස්සේ වුණත් ඒකට මූණට කියලා ගන්න. ඒකට උණු වතුරක් කරන්න. ඒකට නොදකින්න පතන් කියන්නේ. ඒකට මමයි පෙළේ. මුද්‍රණාසේ පොට්ටපාද සූත්‍රයේ 15 පොලක විතර පෙන්නනවා. මහන්නේ මේක දුකක්. මේ උපයාගත් එක දුකක් තමයි. හැබැයි ඒක ප්‍රමෝදයක් විදියට බලන්නේ කියලා. ඒක ප්‍රීතියක් විදියට බලන්නේ කියලා. ඒක සති සම්පජන්‍ය විදියට බලන්නේ කියලා. ඒක පස්සද්ධි විදියට බලන්නේ කියලා. ඒක සුඛයක් විදියට බලන්නේ කියලා. ඒක වෙනවද නැද්ද කියන එකට බුදුදහමේ වගේ කියන්නේ ඒක කරන්න බෑ. ඒක ලැබිච්ච එක දුකක්. කරදරයක්. මම බලාපොරොත්තු වෙච්ච දේ නෙමෙයි. පහළුයි. ඒක තැනකමයි ඉන්නේ. කම්මැලි නීරස කියන්න පටන් අරගත්තොත් ඉතින් කැඩෙන දීගේ හේවනල්ලත් අදට වගේ ඉතින් දීගේ කැඩෙන්නයි යන්නේ. මේ ලැබිලා තියෙන භාවනා ප්‍රතිඵලයක්. ඉතින් එහෙනම් අපි සාකච්ඡා කරලා අපිට බුදුහාමුදුරු මෙතන නැහැ. නමුත් බුදුන්සේ දීලා තියෙන උපක්‍රමය යොදලා මේ විරාගය යති උනේ කර්ම දෙකක් කියන බුදුරජාණන් වහන්සේ මේක ප්‍රත්‍යක්ෂණය කරන්නේ. මේක පුරගාන. මේක ප්‍රතිපදාවෙන් ලැබිච්ච එකක් මිසක් අහම්බෙන් යනකොට කකුල ගලක හැප්පිලා හම්බෙච්ච එකක් නෙවෙයි. එක. දෙක වෙනදට විතර කෙලෙස් නැහැ. පරිඋත්ථාන විචකම් මට්ටමේ භූමියේ කෙලෙස් සිද්ධ වෙන්නේ නැහැ දැන්. නීරස මට්ටමේ කෙලෙස් උපදින්නේ නැහැ දැන්. දැන් තියෙන්නේ අඩිය මට්ටම. ඒක නිසා වෙනදට වැඩිය සාමාන්‍ය ජීවිතේ කෙලෙස් අඩුයි. මෙන්න මේ දෙක සාතික කරන්න කියලා. මේක මට ප්‍රතිපදාවෙන් ලැබිච්ච එකක්. අහම්බයක් නෙවෙයි එක. දෙක මට තිබුණු ප්‍රමාණයත් එක බලන කෙලෙස් අඩුයි. ඉතින් මේක මේකට අගය කරන තැනට එනකන් මේක මම උපයාගත්ත දෙයක් හැටියට බලට එනකන් ඉස්සරහට යන්න දෙන්නේ නැහැ. මේ උපයනුදී තමන්ගේ ප්‍රමෝදයේ පිණිස, ප්‍රීතිය පිණිස, සති සම්පජඤ්ඤය පිණිස, පස්සද්ධිය පිණිස, සුඛේ පිණිස පිළිපු දාසේ පේනවා. අපි ජීවිතේ පුරාට සංසාරේ පුරාවට මේකට ද්වේෂ කරගෙන ඇවිල්ලා තියෙනවා. ඒ නිසා අපිට කවදාකවත් බුද්ධියක් නැහැ. අපිට මේක සමාදන් වීමක් නෑ. තියෙනවා. ජීවිතයට පිළිගන්නේ. මොකද අපිට නිවන කියලා මොකද්ද එකක් ආගමෙන් උගල්ලා තියෙනවා. මේ මුරුක්කු වගේ, චොක්ලට් වගේ, ඉස්කිරිඤ්ඤ වගේ જાතිය. ඒ ඒක එනකන් මේ ඉන්නේ. නිවන කියන්නේ එහෙම ඉස්කිරිඤ්ඤවත්, මුරුක්කුවත්, චොක්ලට්වත් නෙවෙයි. කරදර නැතිකම. ඉතින් කරදර නැතිකම පාළුවට ගත්තා. කම්මැලිකමට ගත්තා. තිම්බොලේ මම මොකද කරන්නේ? ජීන්ස කරුණා කරලා මේකට යන්න ලෑස්ති වෙලා. ඊළ වන්න මේ රාගයේ අනිත් පැත්ත විරාගය. මේක පටන් ගන්න නිබ්බිදාවේ. නිබ්බින්දන් නිබ්බින්දති නිබ්බින්දති විරාජ්‍යති විරාජ්‍යං විමුච්ඡති විමුක්තං විමුක්ති ඥානං හොති. ඉතින් මේක මේ මේ විරා මේ නිබ්බිදාව ද්වේෂපදනමෙන් බැලුවොත් පෙළනවා. ඥානපදයෙන් බැලුවොත් පේන ප්‍රතිපදාවෙන් ලැබිච්ච එකක් කෙලෙස් අඩුයි. ඒත් මගේ හිත මේකට යහට ගිහිල්ලා මොනවද අල්ලන්න හදන්නේ. ඒ තාක්කල් මේකේ මට බුද්ධිය නෑ. මේකේ තියෙන ආස්වාදේ මට බෑ. එතන මට මේක විස්්‍රාම වෙන්න බෑ කියලා. නමුත් කවදා හරි හිතන්න මේක බලාපොරොත්තු භාවනා කරලා ගිහිල්ලා භාවනාදී තමයි මේ නිබ්බිදාව ලැබිලා මේ රාගය අනිපත්‍ය කියලා ප්‍රතිපදාවක දිනුවක් කියලා කෙලෙස් අඩුවතුවක් කියලා බැලුවොත් Tamanට මේක ප්‍රත්‍යක්ෂණය කරන්න ආනේ ඒ ඇති කිරීම බනහවට එන්නේ භාවනා කරාට එන්නේ සත්‍තු සසුරම්මට එන්නේ ප්‍රශ්නේ හර ප්‍රශ්න සාකච්ඡා වෙන්න ඕනේ. ඒකයි අපි හැමදාම මේ පැයක් දෙකක් විතර අරගෙන අපේ අත්දැකීම් අපිට වෙන කවුරුත් නැහැ නේද? අපි අපි අතර බෙදාගෙන මේක දිහා බලන දෘෂ්ටි කෝණය වෙනස් කරගත්තොත් එදාට අපිට බුද්ධියක් ලැබෙනවා. මොකද අපි හිතනවා මේ භාවනා කරපුවම දුකේ කේවල සම්පූර්ණ ඉවල් කිරීමක් වෙයි කියන්නේ නෑ සාපේක්ෂව ඉවර වීමක් වෙන්නේ. ඒ සාපේක්ෂ ඉවර වීම අගය කරන්න බැරුව 100 100ක් කෙලෙස් ඉවරන තත්ත්වයට ගත්තනම් අර මෛත්‍රී බුදුන් දැක්කත් කෙලවරක් කරන්න හම්බ වෙන්නේ ඒක නිසා මේ සිග්මන්ඩ් ෆ්‍රොයිඩ්ගේ මම කැමති ප්‍රොෆෙසර් ඉන්නේ ගැන මේ වෙලාවේ එතකොට තියෙනවා නම් අදහස් ඉදිරිපත් කරන්න පුළුවන් මම වැරදිද කියලා මම මොකද ඒ මාස්ටර්ගාවේ මම එච්චර දක්ෂෙක් නෙවෙයි. එයා මේ බටහිර මානසික විද්‍යාව කියලා දීලා විප්ලවයක් ඇති කරලා කිව්වා. මුළු මානසික විද්‍යාවෙම කවුන්සලින් වලින් එහෙම නැත්නම් මේ ෆ්‍රී ඇසෝෂියේෂන් එකෙන් කරන්නේ hysteric trauma reduce into the day to day unsatisfactoriness. ඊට පස්සේ day to day unsatisfactoriness එක ඉඳ දන්නවනම් ඔච්චර තමයි යන්න පුළුවන්. ඉහට යන්න බෑ. හැබැයි හිස්ට්‍රික් ලෙවල් එකට යන්නේ නැහැ දැන්. ට්‍රවුමා මට්ටමට යන්නේ ඒක එදිනෙදා දරන්න පුළුවන් මට්ටමට යනවා. ඉතින් මේක මේ දරාගෙන ඉන්නකොට තේරෙනවා සංසාර කියන්නේ දුක තමයි. සංසාරේ දුක තමයි. යෝ දුක දැනේ. නිවනට ගියදා ඒ දුක නැතිවන්නේ උඹ නාරං උලලේනෝ උලලේනෝ උඹටත් එක්කලයි මම කල් කවිය කියන්නේ මේ අපි එක එකකට වැල් කවියක් කියන්නේ ඉන්නේ එකයි තියෙන්නේ නිසා ඕක ප්‍රතිපදාවේ දිනුවක් කියලා මම දැන් ප්‍රොෆෙසර් කැමතිද කියලා කියන්නේ මේ history trauma reducing to the deeply unsatisfactoriness කියන එක මම දන්නේ මම කියනවා හරිද කියලා. ඉන් එහාට යන දෙයක් නැහැ. මේ දුක බාර ගන්න කැමති නැත්නම් මේ තමයි විරාගය කියලා බාර ගන්න කැමති නැත්නම් මේකත් නැති කරන්න හදනවා නම් කොහොම නෙමෙයි තව කල්ප දෙකක් ඉන්න ඒ චෝදනා විතරයි ඉතුරු වෙන්නේ. නමුත් මේ වෙනකොට බුදුහාමුදුරුවෝ කටයුත්ත වෙලා ඉවරයි. භාවනා කටයුත්ත වෙලා ඉවරයි අපි ඒක පිළිගන්න කැමති නැහැ. මේක කවදාවත් ආධුනිකයේ ප්‍රශ්නයක් නෙවෙයි. මේක භාවනා කරපු කෙනෙකුගේ ප්‍රශ්නයක්. ඒ නිසා මේ ප්‍රශ්නේ හෝ මේ උත්තරේ ආධුනික කෙනෙකුට දිරව ගන්න අමාරු වෙන්නේ ඉඳී තියෙනවා. නමුත් ආධුනිකයෙක් වුණත් හිතා ගන්න ඕනේ මේ බුදුහාමුදුරුවෝ මේ දුකේ කේවල ඉවර කිරීමක් ගැන කතා කරන්නේ කරන්නේ සාපේක්ෂව ඊට වැඩි අඩු අදට වැඩි අඩු එන්නේ එන්නේ අඩු වෙන එකක් මිසක් කවදාකවත් මේ ලෝකේ ඉන්න තාක්කල් මේකේ ලස්සනට කියනවා මේ ඒ පොට්ටපද සූත්‍රයේ මේ සලායතන පවතින සාකල් සලායතනයන්ගේ ඝර්ෂණය සලායතනගේ තැවීම සලායතනයන්ගේ ධරතය පරිලාය නැති කරන්න බෑ ඒක දෙන්නේ පිටුම් පැවට පස්සේ මේක තියෙනකම් මේක මේ ඕනම යන්ත්‍රයක් තියෙනකම් ඒකේ 100%ක් efficiency එක ගන්න බෑ යන්ත්‍රේ තියෙනවා friction කියලා එකක් යන්ත්‍රේ තියෙනවා ඝර්ෂණය කියලා එකක් මොනම යන්ත්‍රයක්වත් මේ ලෝකේ 100%ක් efficient නැහැ ඉතින් අපි හිතනවානේ මේ 100ක් දුක් කෙලවර කරන්න කියලා. වෙන ඉතින් මම හිතන්නේ මේ බුදු දානසුමේ සාපේක්ෂක ධර්මයේ දන්න දිනමික ලස්සනට විස්තර කරලා තියෙන වචන වාක්‍ය 8ක් විතර වගේ සාපේක්ෂතාවය. හැබැයි අදින් තියෙන කොල්මනක් මේක සියල්ලේ නැතිවීමක් මට කවදා හරි ලැබෙයි කියලා. ඒක ලැබෙන ඒ ඒ මෝඩකම නිසා මේ ඇවිල්ලා තියෙන தත්ත්වය අදාහ ගන්න බෑ. මේ අගේ කරන්න බෑ. අන්න ඒ අගේ කරන්න බැරි ගතිය සාපයක් ඇවිල්ලා තියෙනවා. ඒ නිසා මේක භාවනා ජීවනක් කියලා බලාගෙන ඉදිරියට යන්න. අනිත් දවසේ මේක එනකන් ඉන්න බලාගෙන. එතකොට ඕක වෙස්සලාගත්ත සිටි දෙවිදුවක් වඩපත් වෙනවා. මන්ද මේ ප්‍රශ්න දීපේ කරනාට මගේ මේ උත්තරේ මේ දිරව ගන්න පුළුවන්ද නැත්නම් ප්‍රශ්නට උත්තරේ ලැබුණාද කියලා නැත්නම් මම කියනවා කර්මාවෙන් ඉල්ලා හිටනවා. ඒ ප්‍රශ්නේ නැවතත් මම දීපු උත්තරේ මතින් ආයෙත් කර්ම ගන්න නැත්නම් අපි යනවා ඊගා ප්‍රශ්නෙට. ගරුතර ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේගේ උදේවරුවේ කරන ලද කෙටි දේශනාවේදී සක්මන විස්තර කරන ලද ආකාරයට පියවරවලට සිහිය පිහිටවමින් සක්මන් කළමි. ඔබ වහන්සේ විස්තර කළ ආකාරයට ආයාසයෙන් කිසිවක් මෙහි නොකළ යුතුය නේද? පියවරවලට සිහිය පිහිටවන විට පළමුව পায় පොළවේ ගැටෙන ආකාරය දැනේ. තවත් හොඳින් සිහිය පිහිටවන විට එසවීම තැබීම දැනේ. ඉන්පසු එසවීම ඉදිරියට යැවීම, තැබීම ආදී වශයෙන් දකිත්. තව තවත් සිහිය පිහිටවන විට තබන විට දැනෙන රළු ස්වභාවයේද එසේවීම ක්‍රමෙන් සැහැල්ලුවන ආකාරයේද එසවීම ක්‍රමෙන් සැහැල්ලුවන ආකාරයේද යැවීමේදී සැහැල්ලුව වැඩියෙන්ද තැබීමේදී රළු බව ක්‍රමෙන් වැඩිවන ආකාරයේද දැනේ මේ ආකාරයට කිරීම નિවරදිද අප කරේ කරුණාවෙන් පහදා දෙන්න. ඇත්තටම මෙනෙහි කිරීමේ අන්තරේ අනවශ්‍ය එකක් නෙමෙයි. තමන්ට අවශ්‍ය මානසිකාරය අවශ්‍ය අරමුණට හිත මෙනෙහි කිරීම කියලා කියන්නේ යොමු කිරීම ඇඩ්වර්ටින් කියලා කියනවා ඒ සඳහා අපි යාගේ නම කියලා කතා කරන එක තමයි නිතර මේ මෙනෙහි කිරීම කියලා කියන්නේ. නමුත් මේ නම කියන්නේ නැතුවම ඒ අරමුණත් එක්ක හිත මුලිච්ච වෙනවා නම් මුණට මුණ දානවා නම් ආපాతගත වෙනවා නම් මෙනෙහි කරන්න අවශ්‍යතාවයක් නැහැ. හැබැයි වෙන්නේ නැත්නම් ආයෙ නම කියලා කතා කරන්න වෙනවා. ඒ නිසා ඒ මිනී කිරීමේ ක්‍රමයේ පැත්තකට දාන්න. මේක තිබිච්චයි දැන් වැඩ ගන්නෑ. හැබැයි ආයුධ මල්ලේ තියෙනවා. ඒ විදිහට යනකොට මම දැන් ඉඳගෙන නෙවෙයි මම ඇවිදින බව දන්න මොකෙන්ද දන්නේ. මම ඉඳගෙන ගෙලින්න ඕන පස්ස බිම වදින හැටි තේරෙන්නේ හුස්ම. දැන් යනකොට කෙටෙනවා තේරෙනවා. ඉතින් කෙටෙනවා තේරෙනවා දන්නවයි කියලා කියන්නේ අනිවාර්යයෙන්ම හිත ගිහිල්ලා ඒ අරමුණට නැත්තම් සක්මණට එතකොට බලන්න එම්මයි කකුලට තද ගතිය වැටෙනවා. ඔසවනට සිසිල් ගතිය වැටෙනවා. යම් වෙලාවක කකුලට තද ගතිය වැටෙනවා නම් ඒ කියන්නේ පොළව තදයි කකුල මෙලකයි කියලානේ. යම් වෙලාවක මෙලෙක් ගතිය වැටෙනවා නම් පොළව තදයි කකුල මෙලකයි කියලානේ. නිසා මේ මේ ගැටුමේ එක පැත්තයි අපිට වැටෙන්නේ. අනිත් පැත්ත අපි ණය විපස්සනාවෙන් අල්ලන්නේ. එහෙම නැත්නම් අපි ඒක ආකාර පරිවිතක්යෙන් අල්ලන්න ඕනේ. එහෙම නැත්නම් ඒකට අන්වේ ඥානකින් දැනගන්න ඕනේ. මේ ස්පර්ශය කියන එකේ අපේ සංවේදී භාවය කියන පයේ කාය සංවේදී භාවයේ කාය ප්‍රසාදේ. ඒ කාය ප්‍රසාදයට කාය ප්‍රසාදේ තේරුම් ගන්න බෑ යමක නොගැටි. ගැටෙනකොට ඒක සීතලන මේක උණුසුමට වැටෙනවා. මේක සීතල නම් ඒක උණුසුමට වැටෙනවා. ඉතින් අපිත් අපි විපස්සනාවෙන් අල්ලන්නේ කාය ප්‍රසාදයට අහු වෙන හැටි විතරයි. නමුත් ණය විපස්සනාවට තියෙනවා සාපේක්ෂව තමයි අපිට හැම දෙයක්ම වැටෙන්නේ. කකුලට නිකන් දෙබල මොකුත් දැනෙන්නේ නැහැ. ඒක එක්කෝ ඒක වෙනස් දෙයක් දැනෙනවා. ඉතින් භාවනා කරනකොට අපිට මෙතන දැනෙනවා නම් අපිට තේරෙනවා කකුල කකුල තියෙනකොට සීතලක් දැනෙනවා නම් කියන්නේ කකුල උණුසුමයි පොළොව සීතලයි. කකුල තියෙනකොට උණුසුමක් දැනෙනවා කකුල සීතලයි. පොළොව උණුනවා. ඉතින් ඒ ටිකට යන්න අපිට මේක හොඳට බලලා බලලා මේක Tamanට සිද්ධ වෙන්න ඕන. සිද්ධ වෙනකොට වෙනවා මේ ලෝකයේත් එක්ක ගැටුමකින්තරව අපිට මම ඉඳිමි කියන එක, මම වෙමි කියන එක, මම ජීවත් වෙනවා කියන එක, එහෙම නැත්නම් මෙතන මේ කකුලයි ගැටෙන්නේ, හුස්ම නෙවෙයි කියන එක තේරෙනකොට ඒක පිළිබඳව අපි දන්නකොට සහරහා ඒ සාපේක්ෂව නොදන්න කොටසට යන්න පුළුවන්. ඒක භාවනා නෙවෙයි. ඒකට කියන්නේ අන්වය ඥාන. ඒවට කියන්නේ චින්තාමය ඥාන. ඒක හොඳට වැඩෙන්න ගොඩාක් වෙලා පයත් එක්ක මේ පොළොව ගැටි ගැටි ගැටි ගැටි යන්න. එහෙමනම් ගැටෙන දේ උණුසුමෙන් සිසිලට සිසිලේ උණුසුමට මාරු වෙනකොට අන්තිමට Tamanට මිනී කරත් නැතත් ඒ වැටහීම ඥාන පිරිමකමක් නැහැ ඒකේ. උගත් නුගත්කමක් ඒකේ නැහැ. බැලිය යුත්තේ මේක කියලා දන්නවනම් හැම කෙනෙකුටම අත්දකින්න තියෙන එකම තාලෙකට. ඒක හැම වෙලාවෙම භාවනා සක්මන් කරනකොට බලන්න මම දැන් ඉඳගෙන නෙවෙයි ඇවිදින බව දන්නේ කොහොමද? ඉතින් ඒක පෙන්නන. ඉඳගෙන ඉන්නකොට මේ මේ තැන් වල හැපීම තියෙන දැන් මෙතන හැපෙන. ආයතකොට වමින් දකුණ වෙන් කරන්නේ කොහොමද? පොළවෙන් පය වෙන් කරන්නේ කොහොමද? ඒක පරිච්ඡේද කරගෙන කරගෙන කරගෙන ගියාම පරිච්ඡේද කරන්න කරන්න බලන දේ සියුම් කරලා කර බලන්න බලන්න ඒක පුදුම වේගයෙන් වෙනස් වෙන බව තේරෙන පටන් ගන්නවා. එනිසා පරියන්කයට වැඩිය සක්මණේ මේ වෙනස් වෙන ගතිය බොහෝම ප්‍රකටයි ඒ නිසා හුත් වීර්යයක් ඇති වෙනවා. ඒක නිසා ඔය යන ක්‍රමේ හරි. හැබැයි අර මුලින් කියලා තියෙන විදිහට මෙනෙහි කරන්න එපා කියලා ගන්න එපා. යම් විදිහකට පළවෙනිම ප්‍රශ්නේ අහපු එකනා විදිහට මේ ආනපනට හිත යන්නේ සද්ද වේදනා හිතුවිලි වැඩි කියලා කියනවනම් සක්මණේදී පයට හිත යන්නේ අර එහෙම යනවනම් පයට තියෙනකොට වම දකුණු වශයෙන් මෙනෙහි කිරීමෙන් අපි අරමුණට හිත මෙනෙහි කිරීම යොමු කරවීම මෙනෙහි කිරීම කරනවා. ඉබේ ඒක වෙනවනම් මෙනෙහි කරන්න ඕනේ නැහැ. ඒකට කවදාවත් යන්න ඇරලා පුළුවන් තරම් හැපෙන හැපෙන වෙලාවේ දැනෙන දේ, අත්දකින්න දේ, අත්විඳින දේ ලැබෙනවා නම් සතිය පිහිටලා තියෙනවා. එතකොට මේ සතිය මතින් අපිට එතන එතන ලැබෙන්න ඕනේ අත්දැකීම් ටික ලැබෙනවා. එතකොට අපි අතීත නිවන බව දන්නවා අනාගත නිවන බව දන්නවා වෙන කෙනෙක්ගේ කකුලක් නෙමෙයි මගේ කකුලම බව දන්නවා හිත වෙන තැනක වෙන බව දන්නවා ওই ලැබෙන තොරතුරු ටික හරි ඒ නිසා මම මේ වැඩිපුර කතා කරන්නේ ජනකමේ හරි හැබැයි අවශ්‍ය වුණොත් මෙනෙහි කිරීම කරන්න මේ වගේ යනවා නම් මෙනෙහි කිරීමක් අවශ්‍ය නැතුව යන්න පුළුවන් කියන එක කියන්නේ පින්වත් ස්වාමින්වහන්ස සක්මන් භාවනාව කරද්දී ප්‍රීතිය හටගන්නේ ඇයි නැත්නම් ඉතින් දුක හටගන්නේ. දෙකේ එකක් තියෙනවා. ඒ දෙක නැතුව ජීවත් වෙන්නේ නැහැ අපි. පීචි හටගන්නේ එයාට හේතුඵලාවන එයා හටගන්නවා. එයා නැති වෙනකොට එයා හටගන්නවා. ඇයි දුක හට දුකත් හටගන්නේ හේතුඵලානෝමයි. ඉතින් මතු වුණා නම් එකයි ප්‍රශ්නයක් අහන්න තියෙන්නේ. මේ මතුවෙච්ච ප්‍රීතිය භාවනාවට බාධා කරනවද? සක්මන්ට බාධා කරනවා. බාධා කරන්නේ නැත්නම් ඒක ජයසිරි මංගලම් කිව්වා ගියා. බාධා කරන විතරක් පෙසමක් ලිව්වා අඬාවෝ ගෑවා චරිචුරු ගෑවා ඉතින් ඊට පස්සේ ඉතින් ගැට ගොඩක් තියෙනවා මොන දේ මත වුණත් ප්‍රීතියක් කියන්නකෝ කනගාටුවක් කියන්නකෝ මේ කරගෙන යන භාවනාවට ඒක බාධා නොවෙන තාක්කල් අපි ඕක ගැන කතා කරන්න හදනවා කියන්නේ භාවනාව පැත්තකට දාලා මේ හදිසි සම්පූර්ණ අමුත් එක්ක පිළිබඳව සම්පූර්ණ අවධානය දාලා ඉතින් කොයි අමුත්ත හම්බුනත් අපි එක්සෙන්ට්‍රික්. අපි භාවනාවෙන් පිටපයි. ඉතින් අප්‍රීතිය හම්බුනත් භාවනාවෙන් පිටපයින්නවා. කනගාටු වුණත් බයෙන් පිටපයින්නවා. ඉතින් ඒක ඉවරලා අපි අර ඉස්සල්ලා අප කන්නට වැඩිය පස්සේ ආපු අඟලොක්ක කරගෙන ප්‍රශ්නයක් ඇති කරගන්න. ඒ නිසා ඒ ලියුපෙකනාගේ මං අහන්න කැමති මේ මතුවෙච්ච ප්‍රීතිය තියෙද්දි සක්මන කරගෙන යන්න පුළුවන්ද? එනතන මේ ප්‍රීතිය මතුවීම නිසා සක්මන කරගෙන යන්න බාධායි කියලා. එතකොට නම් ප්‍රශ්නේ හරීම මේ ඍජුයි උත්තරේ හරීම ප්‍රායෝගිකයි. ඒ නිසා මේ ප්‍රීතිය පැත්වීම Tamanට පේන්න තියෙන භාවනාවට බාධාවක් විදියටද වාසියක් වෙනුවටද කියලා කැමැතිද මන්දයි. ප්‍රශ්න ලියවෙකන සභාවට Tamanගේ තව පොඩ්ඩක් තොරතුරු දෙන්න ප්‍රීතිය පිළිබඳ තමගේ මතය කොහොමද කියලා. එමෙ දුන්නේ තුන ප්‍රශ්න නෑ අපි යනවා ඊගා ප්‍රශ්නට යමුනොත්. ගෞරවනීය ස්වාමීන් වහන්සේ පළමුවෙන්ම අන්තර්ජාලයේ ඇති ඔබ වහන්සේගේ දේශනා විශේෂයෙන්ම ප්‍රශ්නෝත්තර ඇසීමෙන් මගේ භාවනා මනසිකාරය දියුණු කර ගන්නට හැකි වූ බව පවසමින් ඔබ වහන්සේට එම ධර්ම උපදේශවලට අතිශයින් කෘතඥ වෙමි. දැන් මාසයක පමණ සිට මා අත්දකින යම් දෙයක් පිළිබඳව කරුණු හෙළි කරමි. වෙනදාට වඩා මම භාවනාව හොඳින් මට භාවනාව හොඳින් වැඩේ. ධර්ම කරුණු මනසට හොඳින් වැටහේ. යම් කෙලෙස් වීතික්‍රමණය පමණක් නොව පරිඋත් ทาน තත්වේදී බව දැනගැනීමට තරම් යෝනිසෝ මනසිකාරයේ ශක්තිමත්ය. තවම ආශාව රාගය නම් වීතික්‍රමණය වේ. මගේ ප්‍රශ්නය මෙයයි. මා එදිනදා ගෘහ ජීවිතයේදී වැඩ කරන විට බොහෝ ව්‍යාකූලය. ෆ්‍රිජ් එකේ යමක් ගන්නට සිතක් ඇතිවේ. නමුත් අත යන්නේ කබඩ් එකේ දොර වෙතය. එවිටම මා වැරද්ද තේරුම්ගෙන ඊළඟ මොහොතේ වෙනත් සිතක් පහළ කරන විටද එම වැරැද්දම නැවතත් සිදුවේ. ඇත්ත වශයෙන්ම සියුම්ව මේ දෙස බලා සිටින විට මෙතන කරන්නෙක් නොමැති බවත් චේතනාපූර්වක සිතුවිලි પરම්පරාවකින් ගෙන යන ක්‍රියාවලියක් බව මනාවටෙහි. මෙතරම් කාලයක් අගයක් දුන් දේ ඇත්තටම අර්ථ ශූන්‍ය බවත් හුස්ම මිස වෙනත් අගයක් දිය යුතු දෙයක් මෙම ප්‍රාණියාගේ නොමැති බවත් මනාවටෙහි. එහෙත් ජීවිතයේ සමබරව සමතුලිතව ගෙන යාමට ඔබ වහන්සේගේ ධර්ම අවවාදයක් ඉතා කාර්නිකව ඉල්ලා සිටිමි. ත්වන් සරණයි. මේ විදිහට අපි මෙන්න මේ දේ කරන්න ඕන කියලා සැලසුම් කරපු ගමන් ඒකට යනකොට වෙන්නේ වෙන එකක්. සැලසුම් නොකරොත් ඒ බව දන්නේ නැහැ. සැලසුම් කරොත් මම සැලසුම් කරේ මෙතෙන් ඇත්තට ගියේ නෑ කියලා අර සැලසුමට ලැබෙන ප්‍රතිලාභය තමයි සැලසුම ක්‍රියාත්මක වෙන්නේ නැති බව දැනගන්නේ. ඉතින් මේ නිසා සරුවචනන්සේ සඳහන් කරලා තියෙනවා. ජීවිතේට අරමුණක් තියාගන්නයි කියන්නේ. වාඩි වෙලා ඉන්නකොට අරමුණක් තියාගන්න පුළුවන් තරම් කරදරයක් නැත්නම් අරමුණේ ඉන්න බලන්න. සක්මන් කරනකොට අරමුණක් තියාගන්න. එදිනදා ජීවිතේ අරමුණක් තියාගන්න මේක අපි කියනවා සතිය ගෝචර භූමිය කියලා. ඉතින් ඒක තිබ්බේ නැත්නම් අපි දන්නේ නැහැ නේද පිට ගියාද ඕන දෙයට ගියාද කියලා අපිට මනින්න කිසිම මේ බෙන්ච්මාක් එකක් රෙෆරන්ස් පොයින්ට් එකක් නැහැ අරමුණක් නැහැ. අරමුණක් තිබ්බ ගමන් කර්ම හතරක් සිද්ධ වෙනවා. පශ්චාත්තාවයක් වෙනවා. කවදාකවත් හරියන්නේ නැහැ. එක දෙක මං වගේ කාලකන්ණියෙක් නැහැ කියලා Taman ගැන ලොකු චෝදනා ක්‍රම අනිත් කුර ෂෝක් එකකට ජීවත් වෙනවා. මේ සතිය පිටන්නේ කිය දවසilla මට වැරදි ගොඩක් පේන්න පටන් ගන්නවා. පොඩ්ඩ මල බැනපුව මං හිතනවා මේ ළඟ ඉන්න එක හුනියම් කරලා තමයි මේ වැඩේ වෙලා තියෙන්නේ කියලා කාට හරි ඔක හේතුව. ඊගාවට ගියාට පස්සේ කියනවා මේ මුළු ලෝකෙම කිසිම දෙයක් පිළිවෙලකට නැහැ. එහෙන් කාප්පෝ ගෑ ගහනවා මෙහෙන් කහිනවා මෙහෙන් වහිනවා ඉතින් එන්නේ දෙවියනේ කොහොමද මම සතිය පිටවන්නේ කියලා පෙඩැන්ටික් සතිය පිටවපු ගම මේ හතර එළියට එන irritation fault finding self criticism pedantic ඉතින් මේ හතරම නෙගටිව් නමුත් මේ සතිය පිටව බාට ලකුණ සතිය පිටලා නැත්තම් මේවා ඉන්නේ මේ ඔක්කොම නන්නත්තර වෙනවා පෙන්ට් අප් වෙන්නේ නැහැ ඔය එකෙන් දැක්ම ඌට ගහනවා මෙයාට ප්‍රේම කරනවා ඉවරයි ඒක. දැන් සතිය පිටවපු ගා මේවා එකතු වෙන්න ගන්නවා. ඉතින් බුදු කෙනෙක්ගේ උපදේශ නොලැබුණොත් මේ සතිය පිටනොට ඉස්සලාම් පේන තියෙන පශ්චාත්තාපේ බව වැරද්දව දන්නේ නැත්නම් එයා හිතනවා මේ භාවනා කරන්න ගිහලා අමතර ප්‍රශ්නයක් කරගෙන කියලා. ඉතින් ඒ නිසා කල්යාණ මිත්‍ය හම්බෙන්න ඕනේ ධර්ම සාකච්ඡා කරන්න ඕනේ අපි අවංකව හෙලි කරන්න ඕනේ මේක. හෙලි කරපු දවසේ තේරෙනවා සතිය පිහිටවපු ගමන් ඉරිටේෂන් එක එනවා. ඒකේ හෙලි කෙරුවොත් ඒකේ ලෝකෙ තියෙන හොඳම සාහිත්‍ය බවට පත් වෙනවා. අනික කටිය දනවනේ එයා විතරයි කියන්නේ මටත් ඕක තමයි වෙන්නේ මම මේක දන්නේත් නැහැ ලියලත් නැහැ කියලා. ඉතින් අයිසෙක් නිව්ටන් කියපු එකක් සඳහන් කරලා තියෙනවා. එයා ඒ ලැබ් එකට බොහොම මනාවෝ උදේම යනවලු උදේ ආහාරයක් ගන්න නැතුව. ගිහිල්ලා දවල් දානට කැමට එනකම්ම දිග්ගටම වැඩ කරනවලු. මොකද යාට එයා දන්න ටික පිළිවෙලට ලෝකෙට ඉහිලි කරන්න ඕන. ඉතින් ඒක නිසා එයා ගෑස් කුකරේ කොට වතුර එක තියලා පිටර දෙකක් දාලා තැම්බෙන් නැරලා පරිශීණය කරලා ලියලා බලනකොට පිටර දෙක මේසොඩ තියනවලු අත්වල දෝසෙ තියනවලු වලක ඇතුළේ පැහැිනවලු. විනේ ලෝකෙ හිටපු මේ සතවසේට ඉස්සෙල්ලා හොඳම විද්‍යාවයි. එයා සම්පූර්ණ ලියලා තියෙනවා. මම මේ වැඩේ කරේ විතර දෙයක් කාලා උදේ ගත කරලා මගේ රිසර්ච් එක කරගන්න. ඔක්කොම කරලා. විතර දෙක කියලා දාලා තියෙන අත්තරලෝසෝ මේසුර තිබුණා විතර දෙක මෙතන තියෙනවා. ඒ අය ඒක කිව්ව නිසා ඒක විද්‍යාඥයෙක්ගේ හොඳ සාහිත්‍ය ධරයක් වෙලා තියෙනවා දැන් අපිට. අපි කොච්චර ඕක කරනවද? ඊට පස්සේ අපි ඕක වසන් ගන්නවා. නෑ නෑ මම මෙහෙම කරද්දී මට පිස්සු නෑ. භාවනා කරන එක ළමගේ හේලි කරනවා. හේලි කරපු ගමන් අනික් අත් දෙක හිනෝ යකෝ උඹටත් ඔය මාත් වගේ තමයි. කවදාකවත් අපිට උන දෙ වෙන්නේ නෑ. ඉතින් මේක පිළිගන්න බැරි එක්කන එක හිරගෙට යන්න ඕන නැත්නම් පිස්සන් කොටුවට යන්න ඕන. පිළිගත්ත කෙනා මේක තමයි ජීවිතය කියන්නේ. කදාකයි හිතුව දෙ වෙන්නේ අපිමයි කරන්නේ. හැබැයි වෙන්නේ මොකද්ද? මේක බාහගතර ප්‍රශ්නේ නෑ. එතෙන් දුක්ඛ සත්‍ය කියලා බුදුරජාණන් ඉස්ලාම දීලා තියෙන්නේ යම් පිච්ච නලබදි තම්පි දුක්ඛ. අප්පියේ සම්පයෝග දුක්ඛෝ. පියේ විපයෝග දුක්ඛෝ. මොන්නමරි හිතලා කරපන් හැමදාම වර්ධේ. සිද්ධ වෙන දේ බාර ගැනීම කවදාවත් වර්ධින්නේ නෑ. කරන දේවල් කියලා කියන්නේ සංස්කාරය. සබ්බේ සංඛාර දුක්ඛ. හිතලා කෙරුවොත් අනිවාර්යයෙන්ම වැරදි. වෙන්න අරපන්. ඉර උදේට නගින එක උඹට උඹ කෙරුවත් කරන නැසත් කරන එක හරියට වෙලාවට ඕනේ තැනින්ම මතුවෙනවා. උඹ බුදියාගෙන හිටියයි කියලා ඊට පස්සා හිතෙන් නගින්නේ නැහැ. ඊට පහුවෙලා නගින්නෙත් නැහැ. වෙන්න අරපන්. ඉතින් භාවනා කරලා කරලා කරලා කාය සංස්කාර අතාරිනවා, වචී සංස්කාර අතාරිනවා, මනෝ සංස්කාර අතාරිනවා කියලා කියන්නේ 100%ක්ම වෙnderලා බලන් ඉන්න කවදාකවත් පශ්චාත්තාප වෙන්නේ නැහැ. ඒ නිසා කම්පියුටර් හදාගත්තට පස්සේ ඒගොල්ලෝ උත්සාහ කරා ඔර්ලෝසෝ කියන යන්ත්‍රය තමයි මිනිස්සයා පිළිවෙලකට යන්න හදාගත්තේ එකම වූත් වැදගත් මූත් යන්ත්‍රය. මෙහාට වැඩ කරා. මේක දැම්මඩ පස්සේ යාර පේනවා මේ කම්පියුටර් දැම්මඩ පස්සේ මේ ඔර්ලෝසෝයි තප්පර කට්ට නියම වෙලාවට වැඩි පස්සට යන්න ගියොත් මේක මුල් දවසේ පුරාම වැරදි. එයා යන්නේ තප්පරයක් පහු වෙලා. කම්පියුටර් එකේ හැම තප්පරෙම වැරදි. ඒ නිසා ඕනම ඔරලෝසුවක් දැම්මොත් කම්පියුටර් පෙන්න වැරද. හිටපු ඔරලෝසුවක් දැක්කොත් පෙන්නුවොත් දවසට දෙසරයක් හරියටම හරි. ඔරලෝසුව වැඩ කරන්නේ නැහැ නේ. කම්පියුටර් කියනවා ඒ වෙලාවට ඇවිල්ලා දැන් නම් මේ ඔරලෝසුව හරියටම වැඩ කරනවා. වැඩ නොකරන ඔරලෝසුව දවසට දෙසරයක් හරියි. වැඩ කරන ඔරලෝසු එකම චිත්තක්ෂණයක්වත් හරිනේ. එක්ක ඉස්සරලා එක්ක පස්සෙලා. බුදුජානක කියනවා පස්සම්බයං කාය සංකාරං අස්ස සිස්සාමිති සික්කති. පස්සම්බයං වචී සංකාරං කියන එක එක නෑ ඒක අටවචන් වාසියකට උත්තර දෙනවා. ඊට පස්සේ පස්සම්බයං චිත්ත සංකාර. ඕක දැනගෙන හිතාමතා කරන සියල්ලම ඉරිටේෂන් එකට යනවා, ෆෝල් ෆයින්ඩින් යනවා. එහෙම නැත්නම් self criticism උසට යනවා. නැත්තම් පෙඩන්ටි කියන හිතාමතා මොනවත් නොකර නිකන් බලන්න හිටපන් මොකද වෙන්නේ කියලා 100ක් මහරියි. ඉතින් මේක බලලා මේක දැනගත්තට පස්සේ මේක හෙලි කරන්න අපි හෙලි කරන්න මේ අපි අපි පහත් කරගන්නවක්වත් හීනමානිකවද තවත් භාවනා කරන පිරිසක ඒගොල්ලෝ කියන්නේ නෑ ඔයාට විතරක් නෙවෙයි අපිත් ඔහම තමයි කෙරුවොත් ඕනම දෙයක ඕනම කෙනෙකුට තියෙන අඩුපාඩු. ඉතින් සාමාන්‍ය දැන් ගෙදර ගියාම ගන්න දැන් බල මහා ලොකු භාවනාකාරයෙක්. උඹලට මොකටද වරදින්නේ? සිල්ලරගෙන ඉන්නේ. උඹලට වරදින්න බෑ. උඹල භාවනා කරනවානේ අපි වගේ හිතපංගෝ නිකන් මොනවද මේ පැහැඳලා දැන විතර භාවනා කරන එකනට කොනහන එක. භාවනා නොකර එක්කනාගේ නැති. භාවනා කරන එකන කවදාකවත් භාවනා කරන එකනව අව탁සිරු කරන්නේ නැහැ. ඒ නිසා සංස්කෘත ශ්ලෝක කාර්යය කියනවා විද්‍යානේව විජානಂತಿ විද්වජන පරිශ්‍රමං. දිනු වෙච්ච කෙනා විද්‍යාර්ථී විද්‍යාඥයා තමයි දන්නේ විද්‍යාව දිනුගත ගන්න කෙනා කොච්චර දුක් විඳලාද කියලා. ඒගොල්ලන්ට ගියේ කන දන්නවා කොච්චර දුක් විඳනවාද කියලා. ඒකට මහන්සි වෙන්නේ නැති මිනිස්සු දන්නේ නැහැ. ඒකට දෙන්නේ නිදර්ශනේ මොකද්ද? විද්‍යානේව විජානಂತಿ විශ්වඥ විද්වජන පරිශ්‍රමං නහි වන්ද්‍යා විජානಂತಿ කුරුවම් ප්‍රසර වේදනා. වදබු නැති ගාණියෙකුට ප්‍රසර වේදනා තේරෙන්නේ නැහැ. වන්ද ගෑණියෙකුට තේරෙන්නේ නැහැ. ඒකට වදපු ගෑණියෙක් වෙන්න ඕන. එයා තව වදන ගෑණියෙකුට උදව් කරනවා. ඒ නිසා මොලේ වඳ වෙච්ච මිනිසෙකුට දුක් විඳිනවා කියන එකේ තේරුමක් නැහැ. යාගෙන මොකටද මේ ඉල්ලගෙන දුක් විඳින්නේ අපි වැඩි හොඳට රැයට කාපල බකාලා බුදිය වෙන්නකො. මොකද මේ අට දින සමාදන් වෙලා රැයට නොකයි ඉඳලා. ඒක ගියේ කෙනා දන්නා මේ හැම ඒ පාරේ එන කෙනෙක්ම මොන විදිය දුකක් විඳිනවද? එයාට කොහොම අනුග්‍රහ කරන්න ඕනද? එයාට කොහොම අනුකම්පා කරන්න ඕනද කියන එක දන්නේ දුක විඳපු කෙනා. නිසා සරුවචනාංශී සීළු ලෝක සත්‍ය වාසින් විසෙයි මමක් වගේ බලන. විශේෂයෙන් බලනවා විපස්සනා කරන කෙනා ඒ කරන වෙහෙස ඒ කරන වැඩේ බුදුරජාණන් කරනවා මට කරන ගෞරවයක් මට කරන සද්ධාාවක් විදියට. අනික් කට්ටිය කියන මොකටද මේ මේ ආගමක් ඕනේ නැහැ ධර්මයක් ඕනේ නැහැ නේ මනසෝ සත්තු වෙනම් ඔය જાතිය බෝ කරලා වැඩ කරන්නේ ආගම ධර්මයක් ඇතුවද ගහකොළන් ඔය ඔක්කොම වැඩේ හරියට කරන ආගම ධර්මයක් ඇතුවද අපිත් ඔය ජොලිය එමුකෝ කියලා ඉතින් හොඳට මතක තියාගන්න විද්‍යාව කියලා කියන්නේ තමන්ගේ අවිද්‍යාව පිළිබඳ දැනීමට තමයි විද්‍යාව කියන්නේ මගේ තියෙන වැරදි ටික දන්නවනම් ඒක තමයි විද්‍යාව කියන්නේ බුදුරජාණන් වහන්සේ මහා සලායතන විභංග සූත්‍රයේ සඳහන් කරලා තියෙනවා විද්‍යාවට ප්‍රතිභාග වෙලා තියෙන අවිද්‍යාව. උපේක්ෂාව හිටලා තියෙන අවිද්‍යාව උඩ අවිද්‍යාව හිටලා තියෙන විද්‍යාව උඩ කියලා තියෙනවා. නිසා යම් කෙනෙක් මම මෙච්චර වැරදි තියෙන කෙනෙක් දන්නවා යා නිවන් දැකලා. එයා බාර ගන්න ගමදී දුක්ඛ සත්‍ය මේ ලෝකේ කිසිම කෙනෙක් හරි නැහැ. මොකද මේ ජීවිතය කියලා කියන්නේ මොකද්ද පටලවිච්ච එකක් වෙන එක. ඒ කියන්නේ පිටපොට යamak. පිටුපට ගීවිනේ තමයි ජීවියා කියලා කියන්නේ. පිටුපට ගී නැතිද කියනවා අපටවි ආපෝ තේජෝ වායුනේ ගස් ගල්. ඒකට පිට ජීවියක් පිටුපට ගියද නේ පර්ෆෙක්ට්ලි වැඩ කරනවා. ජීවියා කියලා කියන්නේ පිටුපට ගිය කියන්නේ. එයා දන්නවනම් මම පිටුපට ගිහිල්ලා තියෙනවා කියලා ගහලා දෙලිය ඉන්නවා. තමන්ගේ වැරදි ටික දන්නවා. ඉතින් කවුරු ඇඟිලි දික්කන ගමසට වැරදි කරන්නයි කියන්නේ ගමසේ මේ සිල්ලාට කරන්නේ නේ අනේ අනෝෂයන්ට ගමසේ කරලා බලන්න කියලා අපි ඕනේ වැරද්දක් කරනවා. අපිට මොකද? ඒ නිසා තමන්ගේ වැරදි ටික දැනගන්න මිනිහා ලෝකේ පාලකයා. ලෝකේ අධිපතිකමකටපත් වෙනවා. තමන්ට තමන් සමාව දෙන්න බැරි මනුස්සයා ගහලෙක්. කිස්සෙක්. ඊවැගෙදෙට දාන්න ඕන කෙනෙක් යා තමයි මානසික සානාවටපත් වෙන්නේ. ඒගොල්ලෝ තමයි ලෙඩ වෙන්නේ. කය මනස දෙක ලෙඩ වෙන්නේ තමන්ගේ වැරදි ටික බාර ගන්න. එයා හිතන බෙහෙතින් සනීප කරන්න පුළුවන් කියලා. එයා හිතන දොස්තරට සනීප කරන්න පුළුවන් කියලා. මොකාටවත් බෑ. ඒක 100 100ක් උත්සාහ කරලා තියෙන්නේ. Tamange වැරදිද Taman දන්නවනම් අපේ ඇඟ විතර අපිට ඕන බේත දන්න මේ ලෝක වෙන කවුරක්වත් නැහැ. අපේ ඕනේ අපිට ඕන සුභසිද්ධිය නැත්නම් මට ඕන සුභසිද්ධිය මගේ ඇඟ මිස මොනම කෙනෙකුට දුන්නත් වෙන්නේ ඇඟ කරහැරලා නිකන්. ඒ නිසා ඇඟට කතා කරලා කියන්නේ කකුල රිදෙනවනේ. මොකද්ද කරන්න ඕන? දිගාර. දිගාර බයිවරයි. කහින්න ඕනේනේ. තතමන්නේවා. හොඳට ලේන්සුවක් තියලා හයිය කයින්ද. ඉවරයි. කට්ටියට උණ විලිරුදාවට වැඩිය අමාරුයි කිවිස්සක් ගන්න ගියාම. කයින්ද ගියාම මොකද මේ තටමන. මේ කැස්ස කියන්නේ භයානක අපරාධයක් නෑ. දුර් කහින්ද වෙලා. මොකද ඇඟ ඉල්ලගෙන දෙන්න. ඇඟ විතර දන්න කෙනෙක් නෑ. දැන් අද වෙනකොට හැම දෙයකටම ඒජන්ත ලපත් වෙලා ඉන්නේ. අරගුණොත් මෙයාට කියන්නේ මේකුණොත් මෙයාට කියන්නේ මේකුණොත් මෙයා කියන්නේ. ඒක කියන අපේ මොලෙන් 100ට 98ක්ම වැඩ කරන්නේ නැහැ. දේශපාලනඥයන්ගේ 100%ක්ම වැඩ කරන්නේ නැතුළු මොනම දෙයක්වත් කරන්නේ නැහැ සෙක්‍රටරියට කියනවා. නිසා මොලේ ට්‍රාන්ස්ප්ලාන්ට් කරනවා නම් දේශපාලනඥ කෙනෙක් ගන්න. කවදාකවත් වැඩ ගන්න ප්‍රැක්ටිකල් ෆ්‍රෙෂ්. යෝගාවචරය විතරයි පොඩ්ඩක් මේක බාරගෙන මේකට කවුරුත් උත්තර දෙන්න නැහැ. මමයි මේක බාරගන්නේ. මම ළඟ අඩුපාඩු කන්ද ඉතින් මැරිලා නැහැ නේ. මම ළඟ මම සතුන් මරලා නැහැ නේ. මම හොරකම් කරලා නැහැ නේ. මම කාම විචාර කරලා නැහැ නේ. මම පංචාකාරිය අකුසල කර්ම කරලා නැහැ නේ. මම කවුරුත් කරන දේ මම ඒකට අනුකම්පා කරන්නේ නැත්නම් එහෙම නැත්නම් මම මේක වෙන්න පුළුවන් දෙයක් කියලා බාරගන්නේ නැති තාකල් පුදුමාකාර විදිහ අසහනයකටපත් වෙනවා. ඒ මොකක්වත් නිසා නෙවෙයි. ශිෂ්ට සමාජයේ ජීවත් වෙන නිසා. අපි කැලේ ඉන්නවා නම් මේ ඕස්ට්‍රේලියාවේ තියෙන ඉතිහාසය අවුරුදු 200නේ. 200ට ඉස්සෙල්ලා හිටපු මිනිස්සුන්ට ওই කිසිම සමාජ ප්‍රශ්නයක් නැහැ. ওই කාටවත් වගේ වෙන්න ඕනේ නැහැ. කැස්සොන්ලා කහිනවා. වහින්න ඕන නම් වහිනවා. අපි මේ ශිෂ්ට සමාජයකට යන්න ගියාම අපි හිතන මේ සමාජයට ගැලපෙන්නේ නැති වෙයි. මගේ தත්තර ගැලපෙන්නේ නැති වෙයි කියලා. ඊට පස්සේ ඊර මේක දිහා වෙච්ච නිසා අපි ශිෂ්ට සමාජයේ ජීවත් වෙමු. මම දැන් මෙතන. මම ඉන්නේ මේ චිත්තක්ෂණේ. අනිකට වග වෙන්න ඕනේ ඒගොල්ලෝ කියයි. මේ චිත්තක්ෂණේ ඉන්න ඕන ටික ඔක්කොම මගේ ඇඟ දන්නවා. ඒ නිසා හුදුවට ඇඟ පట్టල කරලා. පාරිලන ඔබ මොකද්ද කරන්න ඕනේ? හරි බරි ගහේ හිටපන්. මොකක්කත්ම කරන්න බෑ. ඉවරයි. ප්‍රශ්නේ තියෙන්නේ මොකුත් නොකර ඉන්න බැරි තමයි. කාය කඩි ගාය කියලා කියන්නේ. එච්චරයි වෙන මොකක්වත් නැහැ. නිසා ඔය සීලු මෙහි ඔය කියලා තියෙන සේරම වැරදි අනුකම්පාව දෙන්න පුළුවන් වැරදි. නිදහස මොකද්ද? සමාව දෙන්න පුළුවන් වැරදි. නමුත් කවුරු සමාව දුන්නත් Taman Taman සමාව දෙන්නේ නැහැ. ඒ මිනිස්සයා ගහලේ මානසික අසහනේ මේ ඉතිහාස මේ හිරගෙදරක දාන තරම් ධර්ම අපරාධ කාර්යයක් වෙන නිසා කරුණාකර Taman කෙරේ ලොකු අනුකම්පාවක් ඇති කරගෙන තමන්ගේ කුසින් වදාගත්ත පළවෙනි බබාට සලකනවා වගේ තමන්ගේ ශරීරයට සලකනවා. සුඛෝපභෝගිතේ නෙවෙයි අවශ්‍යතාවයට ඒකට පළවෙනිම දේ තමයි මේ විචි ඔක්කොම මට සමාව දෙන්න පුළුවන් ප්‍රශ්නයක් නැහැ. සත්‍ය පිටවන්නේ බාධාවක් නැහැ. ඒ කිසිම වැරද්දකින් සත්‍ය බාධා සත්‍ය බාධා කරන පළවෙනිම ප්‍රශ්න ලියවෙකනත් හොඳට මතක තියාගන්න. ওই කියන ශරීර වේදනාවට හිත පිට ගියාට අතීතෙට ගියාට අනාගතෙට ගියාට ඒවා දැනගන්න පුළුවන් ගතියට කිසිම බාධාවක් නැහැ. ඒවා තේරම සතිය පිහිටව බවට ලබන මිස සතියට බාධාවක් නෙවෙයි කියන පැත්තෙන් දැම්මොත් අපිට තේරෙනවා වෙනදාට වැඩිය. Taman ගැන පොත් බැීමක් කරනවා, බුක් කීපින් තියෙනවා, හරි වැරදි දන්නවා. එතන එතන හදිසිය කලබල වෙන්නේ තොරතුරු ඉඳලා. ඒකට බුදුම අනුකම්පාවක් කරේ ඒ මනුස්සයාට විතරක් තව කෙනෙක්ගේ වැරද්දකට සමාව දෙන්න පුළුවන්. Tamande වැරද්ද සමාව දෙන්නේ නැති මිනිස්සයා හිට්ලර්ම තමයි. කිසි කෙනෙකුට සමානෙන්ස ඉස්සල්ලාම Taman කෙරේ අනුකම්පාව, Taman කෙරේ සමාව දෙන ගතිය ඇතිකරනද එතකොට මේ ලෝකේ ඔය කියන තරම් නපුරු නෑ. හරිම සුන්දරයි. අවසාන ප්‍රශ්නේ කරු ස්වාමීන් වහන්සේ ප්‍රශ්නේ කොටස් දෙකක් තියෙනවා. ගිහියෙකු හැටියට පන්සල් හැරුණකොට අදිශීලයක් හැටියට නිතරම සමාදන් විය හැකි සීලය ආජීව අට්ටමක සීලය පමණක්ද? එහි සම්ප්‍රප්ලාප ශික්ෂා පදය කන්තෝරු වාතාවරණයක් ඇතුලේ නිතර බින්දෙන සුළුයි උපදේශයක් පතමි. දෙවෙනි කොටස ගිහි වාතාවරණයක රැකිය හැකි දිගටම සමාදන් විය හැකි සීලය කුමක්ද? ගිහි වාතාවරණයක් තුල කොපමණක් දුරට අදිශීලයක් රැකිය හැකිද? මේ සාපේක්ෂතාවය කියලා කියන්නේ පංචිල් රකින්න කෙනාට අට සිල් අදි සීලේ. අට සිල් රකින්න කෙනාට නව සිල් අදි සීලේ. නව සිල් රකින්න කෙනාට දස සිල් අදි සීලේ. ඊ දස සිල් රකින්න කෙනාට සාමනීත දස සීලේ අදි සීලේ. සාමනීත දස සිල් රකින්න කෙනාට ප්‍රතිමෝක්ෂ සංවර සීලේ අදි සීලේ. ඒ නිසා හොඳ සහ වඩා හොඳ එක අතර. ඒ නිසා මෙතන සඳහන් කරලා තියෙන අට සිල් අදි සීලා ආජීවට්ටම සීලේ හොඳයි. ඒ ආජීවට්ටම සීලේ රකින්නකොට තමයි බලන්න ආජීවයෙන් බැදෙනවා මිච්ඡා ජීවා වේරමණී සික්ඛාපදං සමාදියා. මම මේ මගේ ජීවන රටාවේදී මම කිසි කෙනෙක් සූරකන්නේ මම කිසි කෙනෙකුට බරක් වෙන්නේ මම ජීවත් වෙන්නේ අඩුම දේවල් වලින් එහෙම නැත්නම් අරපිටි මැප්පෙන් යන ප්‍රයෝජන සලකලා විතරයි අතිශෝක්තියට යන්නේ. පාරිභෝගිකත්වයට යන්නේ. මා ජීවේ. ඊට පස්සේ ඔෆිස් එකේ ඉන්නකොට ඔය කියන මේ සම්පප්පලා මං කරලා නෑ හැබැයි මට හිතෙනවා මේව කරන්න පුළුවන් කියලා නිතරම මේ ඊයර්ෆෝන්ස් එකක් දාගෙන ඉන්න මොන හරි අහගෙන ඉන්නවා වගේ හයි කළා තියෙනවා කවුරු රබ ඈ මට උනේ අමාරුසේගේ මට උනේ කියලා අහලා නැද්ද ඔයගොල්ලෝ ඒ දවස් මම හිතන්නේ අහලා නෑ මතක නෙයි මොනාට කවුරු හරි කියුවා මට උනේ ඒතර අනුශ දන්න අවධානයත් යොමු කරලා තියෙනවා. ਉਹ කියන්නේ මොකද්ද? සමසිකේ පිටකමට ඇහුන්නේ නැහැ. ඊමස ආයෙසරයක් කරා කියලා. මට ඇහුන්නේ. දැන්. දැන් බයිසිකල් පදින කට්ටිය මේ දාගන්න පදින්නේ. ඩ්‍රයිවිං කරනකොට iPod එකක් දාගන්නවා. දාගෙන ඉන්නවා ඔෆිස් එක වැඩ කරනවා දාගෙන. මේක වැඩ කරන්න ඕනේ නැහැ. ඉස්සු. නෑ හෙදවා. ගොසිප් ඇහෙනවා. අහුන් නැතුවගේ ඉන්න. දැන් මේක දාගන්න ඉන්නේ. ඒක වැඩ කරන්නේ නැහැ ප්‍රශ්නයක් නැහැ. කවුරුත් දැන් කවුරුද ඔයා මොකද කියන්නේ අනේ බලන්නකෝ අයියෝ මෙහෙමයි පෙට්‍රල් ගණන් බැලලු මේකේ. මොකද කිව්වේ? ඈ? ඒ ඔය විදිහ ගොසිප් කියන්න තහනක් නැහැ නේ නේ. නෑනේ පිස්සු තමන්ගේ වැඩක් කරනවා තමන් මේක දාගෙන හිටියා කියලා කන්තරුක් කොහෙද නීතියක් දාන්න පුළුවන් කන්තුරුල ලෝක තමයි වැඩිම ගොසිප් කියන්නේ. ඌට කියන උඹේ වැඩක් ඔබ බලාගන්නේ. මම ඉන්නේ මේ වැඩ මම මේ මේ මේකක් අහගෙන ඉන්නේ මගේ ප්‍රොජෙක්ට් එකට. මොකෙක්ද දැන් මගේ කනේ මයිල් තියනද කියලා කියන්නේ. කනේ මයිල් නිසා එන්නේ. මං කවදාවත් කපන්නේ නැහැ. කනේ මයිල්. ඒ ඕගොල්ලට මේ මේ මම ඉන්නේ බෑ ලංකාවේ ඉඳලා ඔය ඌව උගන්නන්න. ඌව පොඩි වැඩනේ. ඒ පොඩි සිම්පල් ඊය ප්ලග්ස් එකක් දාලා. ඊය ප්ලග්ස් එකක් දාගෙන ඉන්නේ. නැත්තම් මොනවාරි කවුරු හවරද මට වුනේ කියලා. ඒ මේක වෙලා තියෙන ඕගොල්ලන්ට ඕනකම තියෙන ගොසිප් කියන්නේ ඒ නිසා කියනකම් අහගෙන ඉන්නේ. ඉතින් එතන ඉවිල්ලා මගෙන් අහනවා දැන් ගොසිප් වලින් වෙන පව් සමා කරන්න ක්‍රමයක් තියෙනවා. ඒක පිස්සු. ඒ පව් සමා කරන්න බෑ නොකර ඉන්න එකයි කරන්න තියෙන්නේ. ඈ ඔව්. ඒ කියන්නේ ඒක තමයි IT ටෙක්නොලොජි කියලා කියන්නේ 100 100ක්ම ගොසිපින්. අද IT අද තියෙන IT ටෙක්නොලොජි ඕනම දෙකින් ඕනම දෙයක් හදන්න පුළුවන්. කිසිම ප්‍රශ්නයක් නැහැ. ඒ නිසා IT ටෙක්නොලොජියට යනවා නම් ආය මොකක්වත් නැහැ. මනස කවදාකවත් Taman එක නැහැ. මම දැන් මෙතන නැහැ. දැන් ඉන්නම අතරින් අරගෙන මෙතන දාලා කැරලි දෙකක් පුට්ටු කරලා හදලා ගෙනියන ගේම් එකනේ තියෙන්නේ. ඒක ඉතින් අද අල්ලලා යන ඕගාල මොකද මිනිස්සු එක්සෙන්ට්‍රික්. වර්තමානයේ නෑ. ඔය টොප් ක්ලාස් හම්බ කරලක් හම්බ කරගෑවි. টොප් ක්ලාස් මිනිස්සු රවට්ටන්න පුළුවන්. දැන් ට්‍රුත් එක ට්විස් කරන හැටි දන්නවනේ මීඩියා එකේ. ඒ මීඩියා වල කියන මොනම දෙයක්වත් ඒ තැන වෙලා නැහැ. ඒ මීඩියා එකෙන් තමයි ඒ ටික හරි කරලා තියෙන්නේ. නිවුස් හදන්නේ. දැන් අවුරුදු 20කට ඉස්සෙල්ලා වෙන්න ඕන දේවල් ඒගොල්ලෝ හදලා ඉවරයි දැන්. ඒ ටික පෙන්නලා නිවුස් වල. කවදාකවත් ওই නිවුස් වල කියන දේවල් වෙලා නැහැ. ගිහිල්ලා බලන්න සයිට් එකට ওই කියන කලබල වෙච්ච තැනට ගිහිල්ලා බලන්න සයිට් එකේ. අර කපුටු හත් දෙනායි කතාව තමයි තියෙන්නේ. ඒ කළු පාට කවුරුද වමනේ කරලා තියෙනවා. පත්තරේ දාලා තියෙන කපුටු හත් දෙනෙක් කොමනේ කරයි කියලා. ඉතින් අපි අපි අහන්නේ ඒක. ඒක ලෙසන කොයිද කොහොම කපුටු හත් දෙනෙක් කොමනේ කරලා තියෙන්නේ කියලා. පොඩ්ඩක් ගිහිල්ලා බලන්න. අපි හිත කියන දේ වෙනුවට ආස්වාද ප්‍රසාරයට ගිහිල්ලා බලන මොකද්ද තියෙන්නේ කියලා. හොඳට බලනකොට ආස්වාද ප්‍රසාරේ නෑ. අද නෙවෙයි තව දවස් තුනකින් භාවනා කරලා කී දිනෙක කියයිද බලන්න ආස්වාද ප්‍රසාරේ බලනකොට එතන ඒක නෑ කියලා. ඉතින් ඒකට අනික් කෙනෙක් කියන්නේ මොකද හුස්ම නැතිලා මැරෙන්න බෑ. එතෙන් බත් පොඩ්ඩක් වාඩිලා හිටපන් දවස් තුනක් බලපන් මොනවද පේන්නේ කියලා නෑ. සම්බඩ පහසකට ගිහිල්ලා බලන්න මීදුමට හම්බුනාට පස්සේ මීදුමට ගිහිල්ලා බලන්න හැප්පෙන මොනවද දෙන්නේ නැහැ. උඩ ඉඳලා බලනකොට වෙන හින්න කන්දක් තියෙනවා. මේක හරහා යන්න බැරි තරම් මීදුමක් බාලා. යන්න බලන්න මොකුත් වෙලා නැහැ. මොනෝකත් වෙලා නැහැ යන්න පුළුවන්. ඒක නිසා ඒ ගොසිපින් නැත්තම් ඒ කියන්නේ අපිට මේ මොකද්ද ඉතිහාසයක් කියන දෙයක් ඇත්තෙම නැහැ. ඉතිහාසය කියන්නේ තන්නේ කර ගොසිපින්. 100ට 100ක්ම ගොසිප් එකක්. තලසිය. නිසා අපි පොඩි උන්ට උගන්වන කුණුහරුප දිහා බලනකොට ඒක පරට්ටේ විද්‍යාඥයෙක් දැකපු එකක් නෙමෙයි උගන්වන්නේ. ඉලෙක්ට්‍රීෂියන් කෙනකින් අහන්න ඉලෙක්ට්‍රෝන එකක් දැකලා තියෙනවද කියලා. එකෙක් හරි. ඒක දන්නේ මේක නෙගටිව් ඉඳලා පොසිටිව් යනවද? පොසිටිව් ඉඳලා නෙගටිව් යනවද කියලා. අපි අටේ පන්ති නවයේ පන්ති නෝවින පොසිටිව් ඉඳලා නෙගටිව් යනවා කියලා තමයි කියන්නේ. ඒක පිස්සෝ ටික ඔක්කොම කොන්ෆරන්ස් එකක් තියලා කිව්ව නෑ නේ නෙගටිව් ඉඳලා පොසිටිව් යමු කියලා කිව්වා වගේ. ඉදා ඉඳලා දැන් පොසිටිව් ඉඳලා නෙගටිව් යනකොට ලකුණු කැපෙනවා. නෙගටිව් ඉඳලා පොසිටිව් යනකොට ලකුණු හම්බෙනවා. 1500 දී ඔක්කොමලා මේ කාඩිනල්ස්ලා එකතු වෙලා කතා කරා. ඊට පස්සේ අපි පුනරුත්පත්ති නෑ කියලා කියමු කියලා. එදායින් පස්සේ බයිබල් version එකේ වුණ රූපකේ නැහැ. ඊට ඉස්සෙල්ලකේ තියෙනවා. ඉතින් දැන් හදන කතෝලික ළමයිකින් අහුවත් එහෙම අපි වුණ රූපකේ පිළිගන්නව නෑ එහෙම එකක් නෑ. ආදරුත් කියනවා පොතෙත් කියනවා. නිසා සම්මුති සත්‍යය තියෙනවා එකක් කරගන්න. සම්මුති සත්‍යය තියෙන එකක් කරගෙන මයික්‍රොස්කෝප් එකට දාලා චීන කන්නඩියකට දාලා විදලා බලන්න විනිවිද බලන්න ඕක නැහැ. ඔන්න ඔය තියෙනවා කියන තැන ඉඳන් හරි තියෙන තැනට යෑම තමයි විපස්සනා ඥාන කියලා කියන්නේ. නිසා මොකක් හරි තියෙනවම කියන එක. තියෙනවා කියන එක කොටු කරන්න ආස්වාද ප්‍රසවාසය ආදී වම දකුණ ආදී පිම්බි බැකිලිම ආදී මම වෙමි කියන කාරී ඊට පස්සේ අනිත් ඒවාට හිත දාන්න නැතුව ඒකම නැවත නැවත බලන්න. නෑ. පිටින් බලුවොත් ගොසිප් එකක්. ඒකම බලන්න බලන්න ගියොත් හිස්තනක්. ඉතින් ඒක නිසා අපි කරන්න තියෙන්නේ අපි ඔක්කොම මේ ප්‍රතික්ෂේප කරන්න යන්නේ නිෂේධනය කරන්න යන්නේ අපි තියෙනවයි කියලා හිතන එකක් කරගන්නවා මම මම වෙමි කියන එක. ඒක හොඳට බලනවා එහෙම එකක් මමියා කියලා එකක් තියෙනවද වෙමි කියලා එකක් තියෙනවද කියලා රිසර්ච් වල කියන්නේ you have a null hypothesis and make an research to disprove it. null hypothesis එක දාලා ඒක disprove කරනවා. එච්චරයි රිසර්ච් කියන්නේ. ඉස්සෙල්ලා null hypothesis එක define කරගන්න. මෙන්න මේක තමයි මම disprove කරන්න හදන්නේ කියලා. බුදුචානන්සෙත් එච්චරයි කිව්වේ. බොයි තියනයි කියන දෙයක් අරගෙන පෙන්නපම් මට. අරගෙන කොහොමදට බල බල හිටපන්. ඉතින් තියනයි කියන කට්ටිය බොරු කියනවා නෙවෙයි. ඒගොල්ලෝ මේ ලෙල්ල බලලා කතා කරන්නේ. නෑ කියන කට්ටිය ඉන්ද්‍රජාල කරනවා නෙවෙයි. ඒගොල්ලෝ ලෙල්ල බලලා නැතුව ඇතුළට ගිහිල්ලා තියෙනවා. ඒගොල්ලෝ හැබැයි කතා කරන්නේ නෑ. තියන කියන පැත්තට යන්නෙත් නෑ. නෑ කියන පැත්තට යන්නෙත් නෑ කියලා කියනවා. මේ පැත්තෙන් බැලුවොත් තියනවා. මේ පැත්තෙන් බැලුවොත් එයාට ඕන කොයි පැත්තෙන් බලන්න. මොකද එයාට දෙපැත්තෙම බලන්න පුළුවන්. පෘථජ්ජනයට දෙපැත්තෙන් බලන්න. බෑ දන්නේ එක පැත්තයි. එයාට තියෙන්නේ තියෙනවා කියන එක විතරයි. අන්න ඒ වගේ මේ මේ සම්පත්තලාපවල තියෙන්නේ. ඒව හරියට ඇත්ත තමයි. වචී මොනවාද ඒකට කියන්නේ වචී සංඛාර කියන්නේ මොකද්ද කියලා දන්නේ නැති කෙනා. වචී සංඛාර දන්න කෙනාට ඒ මේකක් නැහැ. තිබුණත් ඒක ගණන් ගත යුතු එකක් නැහැ. ඒ නිසා මේ සෙනගක් එක්ක ඉන්නවයි කියලා කියන්නේ උදේ ඉඳලා හැන්ද වෙනකම් අකුසල්. එච්චරයි කියන්නේ. දැන් සෙනගක් එක්ක හිටියත් මම දැන් මෙතන ඉන්නේ. එතකොට නෙළුම්පත උඩ තිබ වතුර වගේ නෙළුම්පතේ ගෑවෙන්නේ වතුර තියෙනවා. පුළුවන් තරම් සෙනග එක්ක හිටියට Taman Tamanගේ වැඩක් බලාගෙන නිස්සද්ද වෙනකොට ඉබේ මේ ඔෆිස් එකේ මනුස්සයෝ කොන් කරනවා. ඒක උට ඕනේ ඒකනේ. ඒකට මං විතර දක්ෂ කෙනෙක් කොහොමද දැකලා නැහැ. ඕන දෙනකට එක්ක මට ඉන්න පුළුවන්. ඉස්ස දැන් එන්න එන්න වැඩි එක. කොච්චර දිනකෙක හිටියත් මම කිසිම වගවීමක්වත් සමාජ සබකෝලයක්වත් මොකක්වත් නැහැ. මට උඟාක් වෙලාවට හිතෙනවා මම මේ හිවුරුත් ගල් වල දාලා නිකන් ඉදිරි කියන්න දන්නේ තරමට මම ගාලල්ල. අපි පුංචිම කාලේ ඇඳුම් තිබුණා නෑ ප්‍රශ්නයක් නෑ. දැන් ඇඳුම් නැතුන මොකද? මේක හරියට ඇඳුම් එක්ක ඉපදිලා වගේ කතාවක්. නිකන්තනාද කුත්තු කිව්වේ මේ ඇඳුම් කියන එක ගෘත්‍යම දෙයක් ගලවලා හිටපන්. දැන් තුනත් ඉන්දියාවට ගියාම පේන්න එනවා නිගන්ටෝ. ඉස්සරහින් යනවා පෙරහැර. දෙපැත්තෙන් යනවා දෙන්නේ කවඩන්න. ඌ යනවා එළුවේ. රාජ්‍ය මහරජාවා ඉතින් ඒ වගේ මේ පිටින් පපරගත්ත මොනවදෝ ටිකක් අපි මේ සමාජ ධර්ම නැත්නම් ආචාර ධර්ම එහෙම නැත්නම් මේ ශිෂ්ටාචාරය කියලා අරගෙන ඒක ඕනෑර වැඩි ඉස්සරහින් තියලා අපේ විවේකයේ අපේ පෞද්ගලිකත්වයේ අපේ මේ වර්තමාන මොහොත පාවා දීලා මේ සමාජය සන්තෝෂ කරන්න හදනවා. එතකොට ගොසිප් කරනවා. ඒකට දිගටම සම්පප්පලාව කරනවා. සමාජයත් එක්ක නම් ජීවත් වෙන්නේ මොනම ගොසිප් එකක් කරන්නේ. ආවත් එකම ගොසිප් එකකට වග වෙන්න යනවා. මම හිතන්නේ ඉවරයි කියලා කිව්වේ ප්‍රශ්නේ. එතකොට අපිට පැයකට විනාඩි 5ක් විතර වගේ අරගෙන තියෙනවා. අපිට තව විනාඩි 25ක් විතර තියෙනවා මම හිතන්නේ පියා මහත්තයෙන් කරලා. ඉතින් කාට හරි අර සභාවට ඉදිරිපත් කරන ප්‍රශ්න තියෙනවා නම් එහෙම නැත්නම් අපි සාකච්ඡා කරපු ප්‍රශ්න පිළිබඳව වෙනත් මතමතාන්තර තියෙනවා නම් ඌණ පූර්ණ තියෙනවා නම් තව විනාඩි 25ක් කාලය තියෙනවා ඉදිරිපත් කරන්නයි කියලා මම සාකච්ඡාවේ නාමයෙන් ඉල්ලා හිටිනවා. ඒකනම් මම කෙටියෙන් දිගට විස්තරයක් කරන්න හිතන් හිටියේ. මම මේ සැරේ බුරුම ගියාට පස්සේ පළවෙනිම තිබුණු අටවක දවසේ තමයි රිට්‍රීට් එක පටන් ගත්තේ. ඉතින් පහට අපි බලාපොරොත්තු වුණා සයිඩෝයි කියලා. announcement එකක් ගියා සයිඩෝයි නැහැ කියලා. මම පිටු ලෙඩ වෙලයි කියලා. දැන් 96යි වයස. මමත් ගියා ශාලාවට ගියාට පස්සේ CD එකක් අහන්න දුන්නා. ඒක ඉංග්‍රීසි version ඕක රිවයිස් කරලා කමටාන් සුද්ධ කිරීමේදී දත යුතු කර්ම. ඉතල තිබුණේ ඒක මේ බර්මිස් version එක. දැන් මේ ළඟදී යෙදිලා ගත කරන කට්ටිය ගොඩක් ඉඳලා ඒගොල්ලෝ එකතු කරලා ඉංග්‍රීසි version එක හදලා තියෙනවා. මොකද්ද මෙනෙහි කිරීම කියලා කියන්නේ කොහොමද වාතාව ඉදිරිපත් කරන්නේ මොනවද පෞද්ගලික ලක්ෂණ මොනවද පොදු ලක්ෂණ ඒව කොහොමද යෝගාවචරය එකම අරමුණ බොහෝ වෙලා බලනකොට සිද්ධ වෙන්නේ ඒ නිසා යෝගාචරයේ මෙකැනිකලි දැනගත යුත්තේ මොකද්ද කෙරෙන්නේ කොහොමද කියලා ඉතින් මම හිතුවා ඒක මේ අපේ රිට්‍රීට් ඕගනයිසර්ස්ලා ඔක්කොමලා එකතු කරලා විශේෂයෙන් ලංකාවට ගියට පස්සේ මම කරන්න බලාපොරොත්තු වෙනවා. මොකද ලංකාවේ ඉන්න ඇත්තටම හරි ඉතාමත්ම දක්ෂව කටයුතු කරන ඕගනයිසර්ස්ලා කොහොමරි මම නැති වුණත් දැන් ලංකාවේ රිට්‍රීට් යනවා. ඒගොල්ලෝ ඔක්කොම සංවිධානයේ මම හිතුවා ඒගොල්ලෝ එකතු කරලා ඒගොල්ලන්ට කියලා දෙන්න මේ මම එන්න ඕනේ තමන් රිට්‍රීට් ඕගනයිස් කරන හැටි කියන්නේ. බැලිය යුක්ත මේකයි. කිව යුක්ත මේකයි. ඒකෙන් බලාපොරොත්තු වෙන්නේ සයඩෝ මේකයි. හැබැයි ඒක පිම්බීම හැකිලිමට සාපේක්ෂව තියෙන. ඉතින් මම මේ CD එක ගෙනාවා. ඒක නිසා අපිට වේලාවක පුළුවන් මේ ප්‍රශ්න විචාරතුංග වැඩ පිළිවෙලකදී ඩයකොත පොඩ්ඩක් වැඩි වෙලාවක් තියෙනවා. ඒක මම හිතානේ හිටියේ ඕගනයිසර් සතරපත් කරගෙන යන්නම් කියලා. මම බ්‍රිස්බේන් කරන වෙලාවදී මට පන්සල්ට යන්න සිද්ධ වුණා. ඒකෝල ඉදා මම මේක දාන්න කියලා කිව්වා. ඉතින් ගියාම තව තැන් වලදී මට ඉන්න බැරි වෙච්ච වෙලාවල් වල ඒක දාන්න ගියා. ඉතින් මේ කවුරුත් කැමති නම් අපේ මේ ලාල් මහත්තයා කියන යෝජනාවට වෙලාව ගන්න පැයක විතර ඒ CD එක අහන්න ඉතින් ඒක ඔක්කොමලා මේ විපස්සනාට تعلق කරන ඔක්කොම මහාසීකට تعلق කරනවා කියන චෝදනා දෙකයි. මොකද ඒක එක එකට හොඳම පටන් ගන්න තියෙන්නේ සයිඩෝ ගාවිදින් සයිඩෝගේ තියෙන ලොකුම විපස්සනාට කන්ට්‍රිබියුෂන් එක තමයි ඔය. මම ඒක සිංහලෙන් පළ කරා. යෝගාචර උපදේශනය කියලා. මේක ඉංග්‍රීසියෙන් yellow book එක පොත වශයෙන් කියනවා. මම ළඟ පොත් පිටපත් මම ටිකක් ඉල්ලගෙන ආවා. මට එකක් දීලා යන්න පුළුවන් ඕගනයිසේෂන් එකට. ඒකේ තියෙනවා paving the way කියලා. මේ අපි භාවනා කරනකොට බැලිය යුත්තේ මේකටයි. කමඨාන් වාර්තාවේ ලිය යුත්තේ මෙච්චරයි. ඉන් එවිට මේ උසාවියේ වෙන නඩු ඇහෙන්නේ නැහැ. මේක මේ මේ සිවිල් නඩු අහන උසාවියක් නම් මේකේ අපරාධ නඩු හෝ ඉඩම් නඩු අහන්නේ නැහැ. කේස් එකක් දානවනම් සිවිල් නඩු විතරක් දාන්න මේකට. අනිත් ඒවාට යන්නේ ඒ උසාවියට යන්න. සමාධිය ගැන ඇහුවට මේ ගෑනු අයට ළමයි හම්බෙන්නේ කොහොමද කියලා ඇහුවට එතන පිටරට යන වීසා ගන්න කොහොමද යුව මෙහි නැහැ. ඒකට වෙන තැනකට යනවා මේ මම මේ ප්‍රශ්නෙට මම කැමති සීඩියක දෙන්න. ඉතින් අනික් අයට කියන්නේ විශේෂ මේ මහාචී ක්‍රමයේ පිළිබඳව දන්නේ නැති අයට මේක පැටවිල්ලක් වෙයිද කියන මම දන්නේ නැහැ. හැබැයි ඒ පිම්බීම පිම්බීම හැකිලිම තියෙන එක ආනපානටත් එච්චරමයි. ඉතින් ඒක මේ මම අරුණට ඇරියා. අරුණ රිවයිස් කරලා ඉවලා තිබුණා. තිබුණට ඉතින් උඟට රිෆයින් කළා කියන එක. ඉතින් ඒක තියෙන ඒකට ලහල් යහුවේ නැතුවට දැන් මහසි සෑඩෝ ස්වාමීන් වහන්සේ දීපු පරිවර්තනය දැන් ගොඩාක්කල් භාවනා කරලා කමඨං සුද්ධ කිරීමට පරිවර්තන උදව් කරපු කට්ටිය අලුතෙන් ට්‍රාන්ස්ලේට් කරලා තියෙනවා. ඒකට මූලික උපදේශ පන්තිය කමඨං සුද්ධ කිරීමේ පන්තිය මේකයි. මම බලාපොරොත්තු වෙනවා ගියාම ලංකාවට ඒක කරන කීප දෙනෙකුට ලංකාවට ගෙන්නගෙන අපේ කට්ටියට කියලා යන්නේ විපස්සනා පෙතනම් ඒක අය මොකද නැත් ටෙක්නිකල් රයිටින් තියනවා දැන් අපි ගන්න. මෙහෙමයි වෙන්න ඕනේ කියලා. ඉතින් ඒකට කැමති කෙනෙක් ඉන්නවා නම්. ඒ කියන්නේ ඒකට තරම් භාෂා ඥානෙ දන්න කෙනෙක් ඉන්නවනේ ඒක බොහොම ඍජු උත්තරයක්. ඒක ගාක් වෙලාවට මේ අපි අතර තියෙන මේ අනවශ්‍ය ප්‍රශ්න හිල්ල සහ කාලේ නෂ්ට කිරීම සිද්ධ වෙනවා. නමුත් මම කැමති නෑ මේ පළවෙනි දවස් තුනේ ඒක කියලා දෙන්න. මොකද පළවෙනි දවස් තුනේ අපි මේ ටයිම් ටේබල් එකට පුරුදු වෙන්න ඕනේ. තීරුම් යන තුන්වෙනි දවසේදී කිව්වහම හරි පාරේ යන්න ඕන කරන්න ඒක පොඩි තල්ලුවක් වෙනවා. නැත්නම් ආධුනිකයන් ටිකක් බර වැඩි වෙනවා. මේ සැරේ බණේදී දෙවෙනි දවසේදී සායදෝ කතා කරලා කිව්වා ඇත්තටම අපි මහසී ක්‍රමේදී ආධුනිකයට පටවන බර වැඩි. මොනවත්ක්ම දන්නේ නැති කෙනාට බුදුමාහාර විදිහේ ටෙක්නිකල් එකක් දාන්න හදනවා. ඉතින් මට තේරෙනවා කිව්වා දැන්ට. කුරු ඒ ආධුනිකයට බැරි නමුත් මේ දැනට ගෙන්න ගන්න උනන්දු කරවන්න මේ වගේ මෙතඩ් එකක් ඕනේ. ඒක නිසාම කරනකොට හදන්න පුළුවන් මට. ඒකයි මම මේක ඉදිරිපත් කරන්නේ කියලා. මේ නැත්තම් ඇත්තටම මේ දැන් අද પરම්පරාවේ භාෂා ශාස්ත්‍රය හොඳයි. ටෙක්නොලොජි කොමියුනිකේෂන් හොඳයි. උවමනාව තියෙන අයට මේක යන්න පුළුවන්. සාමාන්‍ය ගමේ උපාසකම්ම කෙනෙක් වගේට එහෙම ගියොත් එහෙම මම මේ කියන එක තේරෙන්නේ නැහැ. කමඨං සුද්ධ කරන මේකයි කියන්න ඕනේ කියලා කිව්වම ඒ කටියට තේරෙන්නේ. ඒගොල්ලෝ මුසුදුසු නෙවෙයි. ඒගොල්ලන් අපි ක්‍රමයක් හදන්න ඕනේ. මොකද මේ වැනි සොසයිටි එකකට නම් මම හිතනවා මේ CD එක නැත්නම් මේ ඉල්ලීම සාධාරණයි කියලා. ඒක නිසා අපි සංවිධානයේ දවස් දෙකක් දෙමු. ඒගොල්ලෝ තීන්දුව කරાવી වටිනකමක් තියෙනවා නම් මේ CD එක අහලා කම්තාන් සුද්ධ කිරීමේදී ඒක හොඳ ගුණයක් දෙනවා මොකද්ද බැලිය යුත්තේ කියලා. මොකද්ද ලිවිය යුත්තේ කියලා. ඒක හරීම මේ මම දන්නේ IT කාර්යයකට, ඉගෙන IT ටෙක්නොලොජි දන්න මිනිස්සුන්ට no nonsense. no beating on the bush. හරියටම කොමියුනිකේට් කරන්නට කියනවා. මම දැකලා නැහැ මේ පන්දිසාංශ විතර කොමියුනිකේෂන් ලයින් ස්ට්‍රේටන් කරපු තව එකම නරේකවත් මේ ලෝකේ. no nonsense. කතා කරන්නේ හරියටම කිරි ගහට මෝල් ගහින් යනවා වගේ තමයි කතාව. මම එහෙම නෑ ඇත්තටම මයි ළඟ එහෙම නෑ. නමුත් මම ඒක අගය කරනවා. ඒ නිසා මේ සීඩී ගහන්නේ කියලා මම ඉල්ලා හිටනවා. තවද දවසකින් දෙකකින්. හුඟ දිනේ කිව්වා කියවන්නේ නැහැ. ඒ ඒක ඉතින් ඒක සාමාන්‍ය ලෙඩක්. ඒ කියන්නේ දැන් සාමාන්‍ය ඔය වොයිස් රෙකෝඩර් එකක් ගත්තොත් ඒ වගේ තුනක් විතර ලොකු පොතක් දෙනවා. වොයිස් රෙකෝඩර් එකේ. 98ක් ඒකේ භාෂා තියෙනවා 6ක් 7ක් විතර එක එකක් කියවන්නේ ගීගම ප්ලග් කරලා. ඊට පස්සේ පිච්චෙනවා. පොතේ තියෙන පිච්චුනාම වගේ කියන්නේ. ඉතින් කම්පැනියට ලාභයි. අපේ මිනිස්සු කවදාකවත් හෑන්ඩ්බුක් එකේ කියවන 98ක් ජපානයේ කරපු රිසර්ච් එකේ හැටියට කවදාකවත් උපකරණ පාවිච්චි කරන හෑන්ඩ්බුක් එක බලලා නැහැ. ඉතින් ඒක ඉතින් කම්පැනිට ලාභයි. ඒ නිසා අපි මේ දැන් රිට්‍රීට් එක ඕනස් කරන්න ගියාම රිට්‍රීට් ඕගනයිසර් එනවා මෙච්චර දුර කයිලා. ඉතින් එයාට කියවන්න වෙලාවක් නැහැ. කියුවත් ඒක මේ එන කට්ටිය ෆයිල් කියවන්න නෙවෙයි නෙන්නේ නිවන් ලබන්නනේ. ඒගොල්ලෝ කියන ඕකම ඕක වැඩක් නැහැ කිය. අපි කියන්නේ අපි ඔකට දීලා තියෙනවා. කියවෙන තුරන් කරන දෙයක් නැහැ. දුම්රත මාර්ගයේ ගමන් කරන අයවලුන්ට නීති ප්‍රකාර අච්චු කරනු ලැබෙයි කියලා බෝඩ් එකක් තියෙනවා පාරේ. හැප්පුණාට පස්සේ බෝඩ් එකේ තියෙනවා කෝච්චිය වැරද්දක් නැහැ හැප්පුණා. එතකොට දුම්රත මාර්ගයේ බෝඩ් එකක් තියෙනවා. ඒක ගියම කොටද පාරට. යනවනම් බෝඩ් එක බලන්න. එතන අපි සම්ප්‍රදාන කුළු උත්තරයක් දීලා තියෙනවා දැන්. මම ඒ නිසා මේ සාමාන්‍යයෙන් හැම යෝගාවචරයකට මේක බරයකට පටවන්නේ. මම කියන රිට්‍රීට් ඕගනයිසර්ට මේක දැනගත්තොත් එයාට පුළුවන් ඊට පස්සේ සාමාන්‍ය මූලික උපදේශපන්ති පිළිබඳව තොරතුරක් අවශ්‍ය වුණොත් දෙන්න. කමඨාන් වාර්තාව සකස් කිරීම පිළිබඳව අවශ්‍ය තොරතුරක් ලැබුණොත් දෙන්න. ඒක හොඳම මේ ට්‍රේනින් එකක් වෙනවා රිට්‍රීට් ඕගනයිසර්ට ඒ ලංකාවේ අපි සම්මත කරගත්ත අන්තිම රැස්වීමේදී.